ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අද අපේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ සියලු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඉමේ කෝ අම්භෝ පුරිස පංචවදකා පච්චත්තිකා පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබද්ධා යත්තේවනම් පස්සීසාමි තත්තේව ජීවිතං වෝරෝපෙස්සාමි इति යං තේ අම්බෝ පුරිස කරණීයං තං කරෝහි තීති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් වගේ දන්න පරිදි අපි ආශිවිශෝකම සූත්‍රය සර්වචනාංශයේ විසින් දේශනා කරන්න ඉච්ච වටින සූත්‍රයක් ඉදිරියට තියාගත්තා මේ ධර්ම දේශනා මාලාවට මූලික මාතෘකාව වශයෙන් මූලික සූත්‍රය වශයෙන් අපි යනවා අද තුන්වෙනි වතාවටයි දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාව වශයෙන් මේ එකතුනේ මේ සූත්‍රයේදී සර්වචනාචි උපමාවක් මාර්ගයෙන් මේ සංසාරේ දුකින් ගැලවීමට කටයුතු කරන කෙනාට පෙත් පෙන්ලා දෙනවා. ඉතින් මේ විදිහට සර්වචන්නාංශයට උපමා රූපක මාර්ගයෙන් මේ පෙත පෙන්වන්න තියෙන්නේ පෙන්වන්න සිද්ධ වෙලා තියෙන්නේ මේක එක පියවරක වැඩක් නොවෙන නිසා පියවර රාශියක් තියෙනවා ඒ පියවර රාශියම අවස්ථානුකූලව ඒ ඒ පියවරේ පියවරට අවස්ථානෝචිත ප්‍රඥාව යොදලායි වැඩ කරන්න වෙන්නේ ඔක්කොටම හදින එක ක්‍රමයකුත් නැහැ. මේ පියවරෙන් පියවරට මාරු වීලා ප්‍රශ්නේ විවිධාංගීකරණය වීම බුද්ධිලේක දෝෂෙකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා ਸਰවඥාදයට සිද්ධ වෙනවා ඒ ඒ පියවරේදී ඒ කෙනාට උත්තර දුප්පහම යම් ශාන්තියක් හම්බ වෙනවා. වර එක මේ වගේ නිදර්ශන පෙන්නලා මේක සංකීර්ණ ප්‍රශ්නයක් එන්නේ එන්නේ එන්නේ තමන් தත්ත්වයේ තේරුම් අරගෙන තත්වානුරූපව අවස්ථානුකූලව ඒ ඒ තන විනිශ්චයක් කිරීම අනුවයි මේ ගමන ගැට ගහ ගන්න වෙන්නේ කියන එක. ඉතින් ඒකෙදී පෙන්වන්නේ උපමාවට රාජද්‍රෝහියෙක් නැත්තම් මම්පාරන හොරෙක් අල්ලෝරේ කල්ලාගෙන එයාගේ උපුච්ච නැති දඬුවම වැරදි නිසා රජිරෝ උපක්‍රමයක් කරනවා යාටම තමන්ගේ මරණය සකස් කරගන්න. එවැනි උපක්‍රමයක් තමයි ඒ අගංගක එක දාලා ඒක ඇතුළේ තාම උග්‍ර තේජ ඝෝර විෂසහිත සර්පය හතර දිනේ දීලා සර්පෙන් උපස්ථාන කරන්නේ. සර්පය දන්නවා මෙයා තමයි උපස්ථායකයි කියලා. ඉතින් එතකොට මේ සර්පය මේ පුද්ගලයා වෙලාගෙන ඉන්න වෙලාවේ එමුණ තමයි පුද්ගලයාට ඒ සර්පින්ගේ ඇසුර නිසා ආඩම්බරයක් නම්බුවක් තියෙන වෙලාවක සත්පුරුෂයෙක් මතක් කරලා කියනවා මේක උග්‍ර සත්තු හතර දෙනෙක් ওই විදිහට උරතල් වුණාට කිපුණොත් පොඩ්ඩ හරි කිපුණොත් මරණාන්තික දුකක් හෝ මරණය සිද්ධ වෙන්න පුළුවන් ඒක නිසා ওই කට්ටිය පෝෂණය කරන එක අගේ ආඩම්බරය කරන එක නෙවෙයි කාරණාව මොනම ක්‍රමයකට හරි මේකෙන් ගැලවෙන එකයි ඒත් අතකසා දාලා ගැලවෙන්න බෑ ප්‍රයෝගයෙන් ගැලවෙන්න ඕනේ කියලා. ඉතින් ඒකලා ඒක පෙන්වලා දෙනවා මේ අපේ ශරීරය රූපස්කන්ධය එහෙම නැත්නම් බාහිර රූපස්කන්ධය ඇදිලා තියෙන මේ අතරමහා භූතියෝ තමයි මේ හතර දිනක් වන ආශිවිෂ සහිත අපේ වචනික කරන සත්‍ය හතර දෙන කියලා. ඉතින් ඒ සඳහා උපක්‍රම කරන්න ඕනේ පැදුරටත් නොගිය පලා යන ක්‍රමයක්. මේ හතර දෙනා කීකරු කරගන්න ඕනේ, ආම්බම් කරගන්න ඕනේ, මේචල් කරගන්න ඕනේ. ආඩම්බරෙලා මගේ දරුවෝ කියා ගන්න නෙවෙයි, ඒකෙන් පැනලා ඉතින් ඒ විදිහට පැන යාමත් ලෝක ජනගහණයෙන් 100ට කීයද සිද්ධ වෙන්නේ කියන එක කිරන්න මනින්න බැරි තරම් ඉතාමත් පුංචි කොටසක්. ඒ ධාතුන්ගේ ස්වභාව අනුව රැවටිලා ඒවා තමයි අගේ ආඩම්බරයේ වස්තු උපනිග පණිදිහ කරගන්න පිළිසත් එක බලනකොට මේක ආශිවිෂ ഘോര විශේෂයිත සතෙක් කියලා තේරුම් ගන්න ඉතාම සුළු පිළිසක්. ඒක තේරුම් ගත්ත පමණින් ගැලවෙන්නත් බෑ. ඒ සර්පියෝ කැමති නෑ තමන්ගේ උපස්ථායකයා යනවාට. ඉතින් අපි පළවෙනි දෙවෙනි දවස්වල බණින් අපි අවස්ථාවක් ගන්නවා අපි හිතමු යම් ක්‍රමයකට භාවනා ක්‍රමයකින් අපි බලන පැත්තෙන් බලනකොට භාවනා ක්‍රමකින් මේ පුදුල මේ ශක්තියෙන් වෙන් වෙනවා. වෙන් වෙලා දැන් දුවනකොට මේ සර්පියොත් මෙයා පස්සේ එළවනවා රජ්ජුරුවොත් මෙයා පිටිපස්සේ එයා පොඩි කාලේ ඉඳලා හැදිච්ච එකට එළි ලබ්බතේ ඉඳලා හිටපු වදකේ පස්සේ කතා කරලා කියනවා ගිහිල්ලා කොහොම හරි මෙයාව චාටුවේ බස්සලින් නැත්නම් වංචනික ධර්ම වලින් මෙයා රවට්ට ගන්න ඒ රවට්ට ගන්න ස්වરૂපය මතක් කරලා තියෙන්නේ පිටිපස්සෙන් පිටිපස්සෙන් එළවගෙන යනවා යත්තේවනම් පස්සේ ස්වාමි තත්තේ ජීවිතං ඕරොපෙස්සාමි යම් තැනකදී දැක්කොත් කිට්ටු කරගත්තොත් එතනදී මරලා දාපන් ඒ විදිහට එළවන වදකෝ පස් දෙනා මේ සූත්‍රයේ අවසානයේදී සර්වඥාන්සේ සංඛ්‍යානුසන්දි ගලොපමින් මතක් කරලා දෙනවා මේ තමයි පංච උපාදානස්කන්ධ. ඒකදී අර කියපු රූප ටිකත් ඇත්තම රූප උපාදානස්කන්ධ. ඊට පස්සේ රූප වලින් කායික වශයෙන් වෙන් වුණාට ඒ රූප වල හේව නැල්ල එහෙම නැත්නම් වස්තුකාමෙන් අපි වෙන් වුණාට කාම වස්තුන්ගෙන් අපි වෙන් වුණාට අපි යන යන තැන වස්තු කාමයක්ත් එක්ක යනවා. අපි කාම වස්තුන්ගෙන් ගැනීම තමයි ජීවිතය හැරීම කියලා කියන්නේ. මේ භාවනාවකට නිවාසික භාවනාවකට තියාම අපි කරන්නේ ඒ අපේ ගෙවල් දොරවල් නෑදෑයෝ වස්තුව භෝගය හම්බ කරපු දේවල් වලින් දුරස් වෙනවා. ඒකට අපි කාම වස්තුන්ගෙන් දුරස් වෙනවා. නමුත් ඇවිල්ලා වාඩි වුණාට පස්සේ පරියන්කේ වස්තු කාමයේ අපිව පෙළෙනවා. ඒව පිළිවෙත මාතකය, ඒව පිළිබඳව සැලසුම්, ඒව වඩා දියුණු කරගන්න හැටි, වින්වීමෙන් ඇති වෙච්ච පාඩුව, ඒක නිසා ඒ වස්තුවෙන් වෙන් වෙලා ගියාට උපක්‍රමයේ වස්තු කාමයේ එළවෙලව පහර දෙනවා. අනුකම්පා විරෝධව පාරදින අපි කොච්චර සැලසුම් කළද මේ වගේ තැනකට භාවනාවට එන්නේ කොච්චර ධනයශ්‍රමයක් කාලයක් වැය කරලාද සංවිධානයක් කරලාද නමුත් මේ වස්තුකාමයට කිසිම දෙයක් අනුකම්පාවක් නැහැ මොකද ඒක අපේම යාළුවෙක් ඒ වස්තුකාමයේ අපිම හදාවදා ගන්න කෙනෙක් පොඩි කාලේ ඉඳලා අපිට එකට එකට හැදිච්ච කෙනෙක් ඉතින් ඒ නිසා යා ගෙට කොට වෙන්න අහලා නෙවෙයි ගෙට කොට වෙන්නේ දොරවහලා තිබ්බත් ගෙට කොට වෙනවා ඉතින් ගෙට කොට වුණාට පස්සේ අපිව පෙලන්නේ අපිව තවන්නේ අනුකම්පා විරහිතව ඒ ඔක්කොම මේ මත්කින ගෙට කොට වෙන තාක් කාමවස්තු මගේ කියාගෙනමයි කොට වෙන්නේ මම කියාගෙනමයි කොට වෙන්නේ මගේ ආත්මේ කියාගෙනමයි කොට වෙන්නේ අපිට පුරුද්දක් තියෙන්නේ ඒ ඔක්කොම මම මාගේ මගේ ආත්මේ කියාගන්නේ ඒ නිසා ඒව නිසිනින්ද ඇවිල්ලා පිටිපස්සේ එළවෙලව ඇවිල්ලා නිසිනින්ද මරණසන්න දුකක් හෝ මරණ දුකක්පත් කරනවා ඒ නිසා කාම වස්තුන්ගෙන් වෙන එක උඟ දෙනෙකුට හිතා ගන්න අමාරුයි. නමුත් වෙන් වෙච්ච පිරිස විතරක් දන්නවා කාම වස්තුවෙන් වෙනුනට වස්තු කාමෙන් වෙන් වෙන්න බෑ. ඒක වෙන ප්‍රයත්න කරන්න ඕනේ. ඒකට අපි කාම ඡන්දය කියලා කියනවා. කාම ඡන්දය කටයුතු කරන යන්නකොටම ව්‍යාපාදේ ඉඳ පටන් ගන්නවා. කාම ඡන්ද ව්‍යාපාදේ දෙකම නේද නින්දට වැටෙනවා. තීන මිද්දේ දෙනවා. ඊගාවට අතීතය ගැන කනගාට වෙනවා අනාගතය ගැන සැලසුම් කරනවා උද්දච්ච කුච්ච කරනවා ඊට පස්සේ විචිකිච්ඡාව ඇති කර ගන්නවා මේ යන ගමන හරිද වැරදිද ඉස්සරහටද පස්සටද ආදි වශයෙන් හරි පාරේ යද්දි ලැජ්ජ නැතුව විචිකිච්ඡා වෙනවා සැකේනෝ ඉතින් මේ විදිහට මේ පාර දෙන්න නිසා රූප උපාදාන ස්කන්ධය තමයි හිරගෙන් පැනලා ගියාට රජුරෝ විසින් මෙහෙවන ලද පොඩි කාලේ ඉඳලකට හැදිච්ච නමුත් වදක නිලය දරන කෙනා වාසයේ අපි නිදානින් දැත්තිත් පහර දෙනවා හිටගෙන ඉඳද්දිත් පහර දෙනවා ඉඳගෙන ඉඳද්දිත් පහර දෙනවා සක්මන් කරද්දිත් පහර දෙනවා ඒකට කියනවා වස්තුකාමී කියලා. ඉතින් මේ වස්තුකාමයෙන් අපි නීවරණ ධර්ම යටපත් කිරීම හරහා නැත්නම් සාමාන්‍ය සමත ක්‍රමයේ කියනකොට ධ්‍යානයකට සමවැදී මහරහා නැත්නම් විපස්සනා ක්‍රමයේ කියන විදිහට ක්ෂණික සමාධිය හරහා යම් ප්‍රමාණික ස්පාසුවක් ලබන්න පුළුවන්. අරමුණේ හොඳටම හිත නිමග්න කරගෙන අරමුණට රාග කරන්නෙත් නැතුව, ද්වේෂ කරන්නෙත් නැතුව, නින්දර වට ගන්නෙත් නැතුව, අතීත අනාගතය යන්න දෙන්නෙත් නැතුව, සැක කරන්නෙත් නැතුව. හොඳටම සමීස්පස්තව පවත්නකොට රූප ධර්ම කාම වස්තු සහ වස්තු කාම කියන දෙකෙන්ම යම් ප්‍රමාණයකට ලුණු ගෙඩියක පොත්ත ගලවන්න වගේ ඉදිච්ච ගෙඩියක පොත්ත ගලවන්න වගේ ගලවන්න පුළුවන්. නමුත් වේදනාව වේදනාව පාදානය රූප පාදානය මේ විතර දක්ෂ වුණාට වේදනා පාදානය ඊට අටින් ඉඳලා රූප උපාදානියාගේ නපුරු බලපෑම නැති වෙනකොට ඒ අල්ලපනල්ලේ වේදනා උපාදානෙ ඉන්න පටන් ගන්නවා. දැන් ආනපාන සති සූත්‍රය ගත්තොත් පස්සම්බයං කාය සංකාරං අත්ථිසාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්සසිසාමිති සික්ඛති. කාය පිළිබඳව අන්තිම ලංසෝ වෙන කාය සංස්කාර කියන ආශ්‍රව ප්‍රසාර සම්පූර්ණ සංසිද්ධුමින් සංසිද්ධුමින් උස්ම ගන්නවා. මේ තමයි කායනපසනාවේ කෙලවර. නැත්තම් සතිපට්ඨාන තියෙන කායනපසන පර්වය අවසන්. ඒක හොඳට සිද්ධ කරනකොට සිද්ධ කරනකොට පීති පරිසංවේදී අසසී සාමීති සික්කති පීති පරිසංවේදී පසසී සාමීති සික්කති කියලා වේදනාව කායපසනාව යට යනකොටම වේදනාව සුඛ ස්වරූපයෙන් ප්‍රීති ස්වරූපයෙන් මතුවෙනවා සුඛපටිසං වේදී අසසී සාමීති සික්කති සුඛපටිසං වේදී පසසී සාමීති සික්කති ඉතින් ඒක සතිපට්ඨාන හිම තිබුණාට යෝගාවචරය දන්නවා ඒ සුඛය සහ ප්‍රීතිය වරින් වර ආවට ගොඩක් වෙලාවට වේදනා නිපත්ත වෙන දුක කනගාටුවත් මේ වෙලාවේදී හොඳට කැපිලා පේනවා වෙන්න නැති තරම් හිත ඔද්දල් වෙනවා. ඒක හරියට නිකන් බේත් දාන්න තුවාලයක මුණ සුද්ධ කරා වගේ වනමුකේ පෑදුවා වගේ වෙන්නට වඩා සංවේදී වෙන්න පටන් ගන්නවා. වේදනා චෛතසිකය මුදුන්පත් වෙනවා අවස්ථාව ගන්නවා. ඉතින් එතකොට <coughs> මේ රූප උපාදානස්කන්ධයගේ නපුරු බලපෑම අඩු වෙච්ච නිසා ඊට යටින් තිබ්බ මේ වේදනා උපාදානස්කන්ධය ඒක උස්සනවා කියන එක දන්නේ නැති වුණොත් ඒ යෝගාවචරය මන්දෝත්සහයි වෙනවා මේක ඉවරයක් නැති වැඩක් එක දුකක් නැති වුණොත් තව දුකක් එනවා කියලා. ඒත් යෝගාචරයට මතක නැති වෙනවා මේ දුක්ඛඳ මේ කෙලස් කඳ නොදන්නා සංසාරයක එකතු වෙච්ච මෝහ පටල. දැන් මේ ප්‍රයත්නෙන් දවසෙන් දෙකකින් එක එක අයින් කරාට මේවා එකතු වෙන්න කල්පාන්තර ගාන කියලා තියෙනවා. ඒක නිසා ඇත්ත වශයෙන්ම සතුට වෙන්න ඕනේ මේ සතිය කියන ආයුධයේ තියෙන බරපතලකම නිසායි සතියේ තියෙන කාර්යක්ෂමකම නිසායි සතියේ තියෙන දක්ෂකම නිසායි අර කල්ප ගණන් එකතු වෙච්ච කෙලෙස් කෙල් ගෙඩියක පොත්ත ගලවෙන්න වගේ ලුණු ගෙඩියක පොත්ත ගලවන්න වගේ කෙල් ගහ පතුරු වරින්න වගේ එක එක පතුරු යන. ඉතින් අර උඩ පොත්ත උඩ පතුරු අයින් කරනකොට කෙල් ගහේක බොහොම කොළ පාටයි ගැළවෙන සුළුයි ඝන බහලයි. ඒක අයින් කරන දෙයට යටින් තියෙන රේසියෝ. ඇත්තටම කියනවනම් යට තියෙන පතුරේ කොන්දේ අහුවෙන්නේ නැහැ. හරියට සෙලෝ ටේප් එක කෙලවර වගේ. ඒක ගිහිල්ලා අල්ලගත්තාම සෙලෝ ටේප් එක ඇලවුනොත් කොතනද කෙලවර කියලා හොයන්න බැරි තරම්. කේල් ගහයි පය උඩ පොත්ත ගැලවුවට පස්සේ උඩ පතුර. යට පතුර ඒක ලස්සනට හේත් වෙලා තියෙනවා හරියට කෙලවරක් නැහැ වගේ. නමුත් හුලං වදිනකොට වදිනකොට කෙලවරපත් වෙනවා. ටික දවසක් යන්න ඕනේ ඒකට. ඒක කෙලවට පස්සේ අටේ කල්ලට. ඒ තමයි රූප උපාදාන ස්කන්ධය. අවබෝධ කරලා යම් ප්‍රමාණිකතාවකාලිකව තලාව බාගත්තාම වේදනා උපාදාන ස්කන්ධේ වැඩ වැඩ කෑල්ල. එයාගේ කිලිසෙල්ලන් ටික පෙන්වන්න පටන් ගන්නවා. හොඳ වෙනකොට ඒක සුඛ ප්‍රීති වශයෙන් පෙන්වනවා. නරක වෙනකොට පශ්චාත්තාප දුක වශයෙන් පෙන්නනවා. ඒවා වින්දන විඳීම් වශයෙන් අපි ගන්නවා. සමහර සිංහල භාෂාවේ වේදනා කියන එක අපි පාවිච්චි කරන දුක් වේදනාවට. නමුත් ත්‍රිපිටකයේ වේදනා කියලා කියන්නේ විඳීමට සුඛ හෝ දුක්ඛ. ඉතින් මේ දෙකේ හිත පුදුම කුල්ලට දාලා පොළන හාල් ටිකක් වගේ පිළීමකටපත් කරනවා. ඒකට හේතුව මොකද? අපේ ඉදurante ගොදුරු වෙන්නේ මේ සැප දුක දෙක විතරයි. නමුත් සැපක ඉඳලා දුකට මාරු වෙනකොට දුක ඉඳලා සැපක මාරු වෙනකොට ඒ දෙක අතර මැද තියෙන කොට සැපටත් අහුවෙන්නේ නැති දුකටත් අහුවෙන්නේ නැති. දැන් අදුක්කම සුඛ කියන කොටස ඉදurante ගෝචර නැහැ. ඒ ප්‍රඥා ගෝචර ධර්මයක්. ඉතින් සාමේ සැපයි දුකයි දෙක වෙන් කරලා හඳුනාගෙන නම් කරලා වෙන් කරාට පස්සේ මේකට බය වෙන්නේ නැතුව සැකපහල කරගන්න නැතුව මේක ඉවරයක් නැති වැඩක් කියලා බලාපොරොත්තු සුන් කරගන්න නැතුව ගියොත් දුක්ඛම සුගතත්තර ගියාට පස්සේ පේනවා මේ සැප දුක දෙක ගොජ දැම්මට දවසේ පරියන්කයේ ජීවිතේ වැඩි කාලයක තියෙන අදුක්කම සුඛයමයි සැප දුක් දෙක නැති එක ඉතින් ඒක අපිට තේරෙන්නේ පාළුවක් වගේ කම්මැලිකමක් වගේ ඒකාකාරීකමක් වගේ නීරසකමක් වගේ ඒක නිකන් පරාද වීමක් නෝන්ජල් ගතියක් වගේ පේන. ජකවදාකත් එතන අධ්‍ය ප්‍රතිපදාවක් තියෙයි. නිවන් පෙතක් තියෙයි කියලා කාටවත් හිතෙන්නේ නැහැ. එහෙම කවුරු හරි කිව්වොත් එයා ප්‍රතිගාමියෙක් කියලා තමයි ලෝකේ හඳුනගන්නේ. කම්මැලියෙක් කියලා. රස දන්නේ නැති කෙනෙක් කියලා. එචා ලෝක මතයට විරුද්ධ වෑමක් වෙන්න වෙනවා මේ අදුක්කම සුඛය හඳුනගන්න. ඒ හඳුනගත්තට පස්සේ ලොකු ස්පාසුවක් හම් වෙනවා. කොතනක හිටියත් අදුක්කම සුඛේ දාන්න කෙනාට වරින් වර ඉන සැප වරින් වර ඉන දුක ආචිත අපායක තරුවගේ තිබුණාට ඒව නැති හිදස වැඩි බව දැනගත්තාම එහෙම නැත්නම් අදුක්කම සුඛය අගය කරන්න දැනගත්තාම අදුක්කම සුඛය දැන ගැනීමම සුඛයක් නොදැන ඉන්න තාක්කල් අවිද්‍යාව තියෙන තාක්කල් දුකක් මේ විදිහට කෙහෙල් ගහේ ඊගාව පොත්ත පතුර හඳුනාගෙන අපි මේ සැපය දුකේ අනුව අපේ හිත පෙළෙන තලන දුරස්ත පාලකයකින් පාලනයකින් අපිව පාලනය කරන්නසේ මේ සැපට දුකට අපිට පෙළෙන ගතිය දැනගෙන ඒකේ යාන්ත්‍රණීය දැනගෙන කටයුතු කරනකොට පේනවා සැප දුක දෙකට ප්‍රතික්‍රියා කරන තාකල් ආතතියක් මනසට එනවා. ඒ තාකල් අසහනයක් තියෙනවා. ඒ තාකල් කර්ම රැස් වෙනවා. ඒ තාකල් සංසාරේ දුවන. නමුත් අඳුනගෙන ජීවත් වුණොත් සපත් නැති දුකත් නැති අදුක්කම සුඛේ නැත්නම් නොදුක් නොසුවේ. ඒකෙදි කර්ම රැස් වීම අඩුයි. ආතතිය අඩුයි. අසහනය අඩුයි හැබැයි කම්මැලි. නීරසයි ලෝකේ අපි ඔකොම් කරන රසදන්නේ කෙනෙක් කියලා. සමාජශීලී නෙවෙන කෙනෙක් කියලා. එහෙම නැත්නම් අසරණ පාළු ගතියක් දැනෙනවා. කාලකණ්ඩි මුස්පීන්තු ගතියක් දැනෙනවා අසත්පුරුෂයාට. ඉතින් ඒ සමයක පිළිබඳව මනස සකස් කරගෙන බුද්ධ ආදී උත්මයන් වහන්සේලා මේ වගේදී සම්‍යක් දෘෂ්ටියෙන් විද්‍යාවෙන් ආලෝකයෙන් ඥානයෙන් මේ අදුක්කම සුඛය ඉස්සර කරගන්නවා රසදත් රසකාමීන්ට මේක කම්මැලිකමක් වගේ පෙන්වුනට මෙතනයි ගැලවු මාර්ගයේ තියෙන කියලා අල්ලගත්තට පස්සේ එයා සංඥා උපාදානස්කන්ධය කියන තැනට යන්න සුදුසුකමක් ලබනවා. යට තේරෙන පටන් අර ගන්නවා මේ සැප සැපක් වශයෙන් අපි හඳුනාගන්නේ අපි අම්මල තාත්තල මේක සැපක් වශයෙන් අපිට නම් කරපු නිසායි. මේක දුකක් වශයෙන් දුකක් අපි බාරගන්නේ අපේ සංස්කෘතිය හැදියාව පසුබිම මේක දුකක් වශයෙන් පෙන්නපු නිසායි. නමුත් මේ අම්ල තාත්තල නැත්තම් මේ සංස්කෘතිය හැදියාව අපිට පෙන්නපු මේ ලේබල් එක ස්ථිර එකක් නෙවෙයි. අපි නැවත නැවත ස්ථිර කරගන්න හැදුවට ඒක ස්ථිර එකක් නෙවෙයි. ඒ නිසා මේ වේදනාවට බලපාන මේ සංඥාව හඳුනගන්න ක්‍රමය හඳුනගැනීම සඳහා තබන මේ සලකුණු ටික නিত্য වශයෙන් ගත්ත කෙනා නিত্য දුකකටපත් වෙනවා. ඒ අපිට වල අනිච්ච සංඥාව වෘතු කරපු කෙනා මේ සංඥා මෙවුවා. මේ සංඥා වෙනස් වෙන සුළුයි. ඒක වඩුව Tamanගේ ලී කැඩි වල ඉදි ගහලා ඇඳ ගන්න කපන්න ඉස්සර වෙලා. මාන ටේලර්ලා සමාට අපේ කාන්තාපක්ෂය 70ක හරි මුගරි පතරම ඇඳගෙන පතරමක් හදාගෙන ඒක රෙද්ද තියලා ඇඳ ගන්නවා. ඇඳගෙන යනුව තමයි කපන්නේ. නමුත් ඒ ඇඳ ගන්නකම් විතරයි ඒ සංඥාව තියෙන්නේ. ඇඳලා කපුවට පස්සේ සංඥාවෙන් වැඩක් නැහැ. හරියට පතරම කපා ගත්තොත් මේ මහන්නේ කාටද කියන මිනිස්සු අවශ්‍යත් නැහැ. සංඥාව ඇති ඒ වෙලාවේදී. නමුත් වැඩි වුණාට පස්සේ සංඥාව ඉවරයි. ඒ වගේ මේ සංඥාවේ තියෙන්නේ වැඩේට අදාළ ලාංඡන ආඩයක් සලකුණක් පමණයි. නමුත් අපි කොච්චර අපේ සංඥා අදහනවද කියනනම් අපි ආගමත් නිකාය බෙදනවා. ආගම් වශයෙන් උත් වෙන් කරලා තියෙනවා. ಜಾති වශයෙන් වෙන් කරලා තියෙනවා. දේශ සීමා වශයෙන් වෙන් කරගෙන පුදුම යුද්ධ. මේ යුද්ධ සියරම තියෙන සංඥා මත. ඒසා කවුරු හරි සංඥා දැන් නැතු කරලා යන්න බෑ. සංඥාව අවශ්‍යයි. නමුත් මේ සංඥාවේ තියෙන తాවකාලික බව මේ සංඥාවේ තියෙන අදහන්න බැරි ගැතිය තේරුම් ගත්තොත් ඒක වැඩට අරගෙන අතාරින්න පුළුවන්. මේ සංඥාව තමයි විඥාණයට උදව් කරන්නේ. විඥාණය තමයි ප්‍රඥාට උදව් කරන්නේ. සංඥා විඥා පඤ්ඤා. මේ ඔක්කොම ඥාප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච දේවල්. මේ ඔක්කොම ඥානගතික චෛතසික. සංඥාවෙන් ලේබල් කරාට පස්සේ තමයි දෙක දෙකක් බව වෙන් කරන්න පුළුවන්. විඥාණයෙන් කරන්නේ දෙක දෙකක්ද වෙන් කරලා පෙන්වන එක විතරයි. දේවල් වෙන්කොට දැන ගැනීමට නම් කල්ැතුව වෙන් කරන්න ඕන. අපි ගංගානංගගේ වැලි දලාවකට ගිහිල්ලා මේ වැලියට ඔක්කොම දිහා බලලා වෙන් කළ නැත්නම් අපිට අර වැලියට මේ වැලියට වෙන් කරන්න බෑ. පේන්නේ දෙකම එකයි. දෙකම නිකන් හුදු වැලියට. නමුත් එකක් මැනිකක් කියපු ගමන් අර වැලි කන්දෙන් මේක බුද්ධුම වෙන් වෙලා පේනවා. ඊට පස්සේ ආරසාව දෙන්න හදන අර ටික විසිකොල්ල. ඒ වගේ මේ හඳුන ගැනීම සිද්ධ වෙන්න ඕනේ. අපි මහ මොහොතේ වතුර බින්දුවක් පාටපත් වෙච්ච ගමන් කිසිම නෑ අනන්‍යතාවයක් නෑ. අපි අන්‍යනා සම වෙනවා. ගංගානංගගේ වැලියටක් වෙච්ච ගමන් අපි නිකම්ම නිකන් සිරිබිරිස් කෙලෙක් කරනවා. අපි අසවලා කියලා ලේබල් නෑ. අසවලා කියලා නම් කරන්න බෑ. එimhe ඔක්කොම සමවෙච්ච ගම වෙන් කරන්න බෑ. වෙන් කරයි කියලා වැඩක් නෑ choice එකක් නැතුව යනවා. ඒ නිසා වෙළඳ ව්‍යාපාර කරන්නෙම අපේ දැනුම පටු කරලා කොටු කරලා අරක මෙහෙමයි මේක මෙහෙමයි අරකයි මේකයි සංසන්දනේ මේකයි උඹ දක්ෂ නම් වඩා හොඳ දෙයකට ඵලයන් කියලා ඒ සංඥාවල් ටිකක් පෙන්නලා සංඥාවෙන් එකම දේ දෙවිදියකට බෙදලා විකුණන එක තමයි වෙළඳ ව්‍යාපාරයෙන් කරන්නේ. හෝටල් රස්සාවේදී කියනවා මහත්ය ගන්න එකෙන් පහෙන් එකයි ගන්න ඩ්‍රයිවර්ට. එකම කෑම. ගයිඩ් ගෙවනවා ගයිඩ් කෙනෙකුට හෝ ඩ්‍රයිවර් කෙනෙක් කරන් ගියාම මහත්යගෙන් පස්කුණයක් සල්ලි ආ කරනවා. ඩ්‍රයිවර්ටත් ඒ කෑම වේලමයි දෙන්නේ පහෙන් එකයි දෙන්නේ. ගෙවන්න ඕනේ. මේකම තමයි ඔය කොතෙන්ද ගියත් ඒක උස් කරලා පොම්බලා වැඩි ගාණක් ගන්නවා අනිත් එක්කනට ඒකම දෙනවා ඒකම කිසිම වෙනසක් නැත්තේ මේ දෙක අතර මේ පන්ති වෙනස වෙළඳ ප්‍රචාර වෙනස නිසා සංඥාව මාරු කරපු ගමන් සංඥාවක් දාපු ගමන් වෙන්කොට හඳුනා ගැනීම සිද්ධ වෙන නිසා සංඥාව තමයි ප්‍රඥාවට විඥාණයට උදව් කරන්නේ ඒ විඥාණය මේක හොඳයි මේක නරකයි මේක හරි මේක වැරදි මේක සාධාරණයි මේක අසාධාරණයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියලා තීන් තෝරනවා. ඉතින් ඒ ධාර්මික දෙයින් බලාපොරොත්තු වෙනට සාධාරණ අධාර්මික දෙවිච්ච ගා ඉතින් අසහනයටපත් වෙනවා. අසාධාරණ ගැන ජීවත් වෙන මිනිහට ධර්මේනකොට අසහනයටපත් වෙනවා. මේ නෑ කියන්නේ නෙවෙයි මේ හදන්නේ සාධාරණ සාධන නමුත් මේවා මේ తాවකාලික සංඥාවල් මතින් ගොඩ ගහලා ගත්ත දෙයක් අර පොඩි ළමයි කට්ටියක් එකටලා ඔයා අම්මා මම තාත්තා මෙයා පුතා කියලා සෙල්ලංගයක් හදනවා. ඉතින් බුදුජානනාංශේ කියනවා මේ සෙල්ලංගේ හදලා සෙල්ලංගේ වැඩ කරන තාක් කල්. ඒ දරුවන්ගේ සෙල්ලංගේ කවුරු හරි කැඩුවොත් පුදුම විදියට තරහ යනවා කියලා දරුවන්. ඒ මොනවා කන්නේ කවුරු හරි ඇවිල්ලා ඒ හදාගන්න අපි නම් ඒ දවස්වල කිරුවේ නිකන් කණු හිටවලා උඩට මැස්සක් ගහලා අලකොල හරි කෙහෙල් කොල හරි තියලා ඒ සෙල්ලම්යක් හදනවා. ඊට පස්සේ එක්කෙනෙක් අම්මා වෙනවා, එක්කෙනෙක් තාත්තා වෙනවා, අනිත් එක්කෙනා දරුවෝ වෙනවා, ළඟත් කයක් හදානවා. ඒ කට්ටියත් පවුලක් ඉන්නවා. අපි එක පවුලෙන් අනිත් ගෙදරට නෑ දැකන් යනවා. කලතුරු බෙදා ගන්න. ඉතින් ඕක තමයි දෙන්නේ. ඒ අතරමැදදී බැරි වෙලා හරි ඒ සෙල්ලම්ගේ කැඩුනොත් අපි කරඬු කරනවා. නමුත් සර්වඥගේ සඳහන් කරන්නේ දරුවන්ටම සෙල්ලම් කළ ඉපවලා යනකොට ඒකුල්ලේ කඩලා යන්නේ කියලා. ධර්මයෙන් කඩලා ගන්න. එතකොට තමයි. මේ සංඥාවල වැලි සෙල්ලමේ ගත කරන වැලි දරුවන්නේ වැලි මාලිකා වගේ කියලා බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා. වැල්ලේ හදපු වැලි මාලිකා වගේ දෙයක් තමයි මේ සංඥාව කියන්නේ. ඒක නිර්මාණය කරන වෙලාවේ කැඩුනොත් එහෙම පුදුම දුකක් ඒ දරුවට තියෙනවා. ඔය ශ්‍රී ලංකාවේ වුණාම පයින් ගහලා යන්න වැලි මාලිකාවට. අන්‍යගේ මේ සංඥාව අපිව නලවන හැටි අපිව නටවන හැටි ඇතුලෙන් එන සංඥා සහ පිටින් එන දිහා බලනකොට තන්නේ කර හීනක අතරමං වෙච්ච ජීවිතයක් අපිට තියෙනවා. අපි හීනකදී දන්නේ නැහැ මේ දිනදා ජීවිතේ සංඥා ටිකක් වැඩ කරන්න බෑ. හීනදී හඬනවා. හීනදී අපිට තරහ යනවා. හීනදී අතපය දඟලනවා. දුවනවා, පනිනවා. මොකද ඒකේ ඉන්නකන් හීනක බව දන්නේ නැහැ. කවදා හරි හීනෙක ඉඳද්දි හීනයක් බව දන්නවනම් ඒක හීනයක් කියන්නේ නැහැ. ඒ හීනේ රසාස්වාදයේ තියෙන අවිද්‍යාව කියන තාක්කල් පමණයි. හීනෙක බව නොදන්න තාක්කල්. නමුත් අවදි වෙච්චාම මොකද වෙන්නේ? මල්චා ගන්න අර දැකපු ටික තේරෙම හීනයක් විතරයි. ඒක තමයි මේ සිල්ල මේ මේ ජීවිතේ අපි පෙම් කියලා කියලා ඉඳලා නටලා නටලා නාඩගම් මරණ මොහොතේදී තේරෙන්න බලනවා නඩව තොවිලකුත් නැහැ බෙරේ බලුවකුත් නැහැ අපරාධි බුද්ධෝත්පාද කාලයක් හම්බුණා දුන්නා මනුස්සාත්ම භාවය පිළිවා දුන්නා චින සම්පත්‍ය ඉල්ලුවා දුන්නා කල්යාණ මිත්‍යාශ්‍රය දුන්නා දුන්නා සත්‍ය ධර්ම ශ්‍රවණී ඉල්ලුවා දුන්නා ඒත් අපායට යනවා දන්නේ නැහැ මේක හම්බුනේ මේ සංඥාව නැති කරගන්න කියලා ඉන්නකම් කරන්නේ බුදුහාමුදුරණන් මෛත්‍රී බුදුහාමුදුරේ හරි එනවනේ අපි අතරමැද පෙන්කල ගත්තේ නැත්නම් ඒකයි පාදෝ කියලා තින් පෙන්කලි ඉතින් කාණිවල එක කොහෙද තියෙන්නේ කියලා අහන ඊගාව කාණිවල අපි මෙතෙක් ඉන්නවා ඌ සූදුවට බැවිච්ච ඔය හැමදාම මලක මේ මිනි පෙටි සාප්පුවට කියලා අහනවා අද මිනියක් තියෙන කොහෙද කියලා මොකට ඒ? හැම මිනිකොලේම සූදු කිරිනවා. ඉතින් ඌ දන්නවා ගමේ කවුද මැරිලා තියෙන්නේ මිනි පෙට්ටිය සාප්පුවට කවුද ඕඩර් කැවිලා තියෙන්නේ ඌ එතනින් තමයි තොරතුරු දැනගන්නේ කොහේ සූතු කිලියක් කමන්නේ මිනිහා යනවා එතේ ඉතින් අපිත් ඇහැ දාගෙන ඉන්නේ කොයි වෙලාවෙරි කොයිද කාණිවෙලක් තියෙන කොයිද පාටියක් තියෙන්නේ ඒ චිත්‍රපටියක් තියෙන්නේ ඉතින් බල බල සංඥාට දීගෙන ඉඳලා මරණ මොහොතේදී තේරිච්චාම මේ වැලි දරුවන්ගේ වැලි දෙල්ලමක් කෙළුවේ දැන් ඒක කැඩලා යනවායි කියලා කාටවත් ඔවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. ඉතින් මෙතෙන්ද යන්නේ ඉස්සල මේ සංඥාව අර රූපෙන් අයින් වුණත් වේදනාව අයින් වුණත් මේ සංඥාව හිරිහර කරන එක පිළිබඳව යථා භූත ඥාන දර්ශනය ඇති හැටි දැකීම කියන එක හිතන තරම් ලේසි නෑ. මොකද හේතුව අපි දකින්න කැමති නැති නිසා වෙන මොනම හේතුවක් නැහැ. මේ සංඥාව අවබෝධ කරන්න බැරි අපිට අවබෝධ කරන්න ඕනේ නැතිකම. නැති මොනම එකක් අත්තත් නැහැ. ඕනේ නම් ඒක අවබෝධ කරනවා කියන එක එච්චර අමාරු නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කුසල ඡන්දයක් ඇති කරනවා. වල රූප නිසා මෙච්චර විඳවනවා. වේදනා නිසා මෙච්චර විඳවනවා. සංඥා නිසා මෙච්චර විඳවනවා. නමුත් මේ වදකයෝ යාළුවෝ කියලා ඔබ හිතන්නේ. ඒසාව වදකයා පිටිපස්සෙන් කඩුව අරගෙන අමෝරගෙන එනකොට ඔබ හිතන්නේ මේ යාළුවෙක් කෙනවා කිය. නමුත් ආපු ගමන්ම කරන්නේ මොකද්ද? මරණය හෝ මරණාසන්න දුකක් දෙන එක. ඒක සංඥා සංඥාසෙන් අඳුනගත්තාම ඒ පුද්ගලයාට විශාල ලාභයක් වෙනවා. මේ නිසා සංඥාව නැතුව බෑ. සංඥාව අඳුරන සංඥා නැතුව බෑ. එනිසා අපි පාවිච්චි කරන්න ඕනේ මේ ජීවිතය අප කරා පැමිණෙන දෙයි කියන රූපාකාරය වේදනාකාරය සංඥා ආකාරය ඒ එක එකනාගේ ප්‍රතිකඩවල් මොනක් ඒ මොනද හඳුනාගන්න පුළුවන් නම් සංඥාව දැන පැමිණුණාට පස්සේ සංඥාව දැනගත්තොත් ඒක තමයි මේ මනුස්ස ජීවිතේ තියෙන ශ්‍රේෂ්ඨම කෘත්‍යය ඊට පස්සේ ආර තේරෙනවා දැන් ඉතින් ප්‍රයත්නයෙන් මෙච්චර කල් අලිය ආඩම්බරය කළ සංඥාව වඩපු මට දැන් සංඥාව දුරුවන් කරන වැඩක්, ගෙවම් කරන වැඩක්, විරංජනය කරන වැඩක් කරන්න වෙනවා කියලා. එතකන් ඒ ඒ කියන ඒ දෘෂ්ටි එනකන්, ඒ කියන ඒ කියන විප්ලවීය හැඟීම එනකන් කවදාකවත් සංඥාව තියෙන අපුරක් කවදාකවත් සංඥාව තියෙන ආදීනාවක් කෙනෙකුට තේරෙන්නේ නිසා සර්වඥාන්තයට සිද්ධ වෙනවා ඉස්ලාම් මේ සංඥාවේ ආධිනව පෙන්නලා මේ සංඥාව ගෙවන් කිරීමට ක්‍රමසා විදි හොයන මානසිකත්වයක් ඇති කරගන්න. මෙච්චර සංඥාව වඩන ලෝකේ මෙච්චර සංඥාවලම රජවරුපත් කරන නිලතල දෙන නම්බුනාම දෙන අගේ ආඩම්බරකම් කරන ලාභ සත්කාර සම්මාන සිලෝ කොහින ලෝකේ මේ සංඥාව කියන පුස්කතිය සංඥාව කියන හුදු මිරිඟුවක් වාගේ හුදු හීනයක් වාගේ හුදු පාලා ගියවැනි බහුරූකෝලම් වගේ එක බහුරූකෝලමක් බව තේරුම් ගන්නකොට ඊට පස්සේ සීජය තමයි එවනම් මේ බහුරූකෝලම මේ මායාව මේ හීනෙන් කොහොමද වෙන් වෙන්නේ කියන්නේ ඉතින් මේකට කිට්ටු දැන් අපි මේ කතා කරන්නේ ආශිවිශෝකම සූත්‍රයේ බුදුජාන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ කෙලින්ම නෙවෙයි කෙලින් නැතුව හරි බුදු දානකට උත්තරේ දෙන විදිය ප්‍රශ්නයක් අහන අවස්ථාවක් බැලුවොත් ඔය සුත්ත නිපාතේ කලහ විවාද සූත්‍රයේදී ඒක මේ ලෝකේ කලහ විවාද කලහ කියලා කියන්නේ කලකොලහල් කියලා කියන්නේ විවාද කියලා කියන්නේ කියන එකත් ඕ වරපල පල කීක රණ්ඩු කරනවා අන්නේ ඒකේ නිදානේ බුදු දානකට ගහන සූත්‍රය තමයි කලහ විවාද සූත්‍රය කියන්නේ ඒකෙදී සර්වචනාංශකින් ඒ ප්‍රශ්නයක් අදිනවා කතං සමීතස්ස විභෝති රූපං ස්වාමීන් වහන්සේ මේ රූප මේ කොයි ආකාරයකට කටයුතු කෙරුවොත්ද මේ රූපයේ තියෙන විචිත්‍ර ගතිය අඩු වෙලා ඒ රූපය ගෙවම් කරන්න තුනී කරන්න සුකුම බවටපත් කරන්න අතිසූක්ෂම බාටපත් කරන්න කෙනෙක් මොන ආකාරයෙන් හැසිරෙන්න ඕන කතං සමේතස්ස විභූති රූපං සුඛං දුකං ചാපි කතං විභූති මේ සැප දුක් දෙක කියන වේදනාව කියන මේ චෛසිකය මොන විදිහටද හඬුබට්ටු කරන්න පුළුවන් කීකරු කරන්න පුළුවන් ඒකේ තියෙන නපුරු බලපෑම ඝර්ෂණය ගොරසුකම අඩු කරන්න පුළුවන් වෙන්නේ Eh, සුඛං දුකං ചാපි ඛතං විභූති ඒතං මේ පබ්‍රෝහි යතා විභූති මට කරුණා කරලා eh, මේ කාරණාව කියලා දෙන්න ඒතං මේ බ්‍රෝහි ඛතං විභූති මේ රූප වේදනා කියන දෙකේ මේ තියෙන ගොජකත් දාන ගතිය ආකර්ෂණීය ගතිය කාන්දම් ගතිය මනබන්ධනීය ගතිය අඩු කරන ප්‍රතිපදාව ඉති ඥානා ඉති ඥානිස්සාමි මේ මනෝ අහෝ මට මෙන්න මේක දැනගත්තොත් හොඳයි කියලා හිතක් ආවා ස්වාමීන් වහන්සේ. මම ඔබ වහන්සේගෙන් අහනවා කොයි විදිහට මේ කටයුතු කළොත්ද මේ රූපයගේ තියෙන මෙච්චර මේ මනනන්දනිය මන බන්ධන ගතිය චිත්තාකර්ෂණය අඩු කරන්න පුළුවන් මොන විදියෙන් ගියොත්ද මේ තිදී උක්‍ර සැප දුක දෙක ගෙවන් කරලා මැදට එන්න පුළුවන් වෙන්නේ මෙන්න මේක මට කියලා දෙන්න සෝංශ ඒක දැනගැනීමේ ආශාවක් මට ඇති උනායි කියලා ඉතින් මේ අහන්නේ මේ රූපයගේ සංසිද්ධ වීම පස්සම්බනය වේදනාවගේ ස්පස්සම්බ නැත්නම් කායනුපස්සනාවේ කෙලවරක් වේදනානුපස්සනාවේ කෙලවරක් බුදුන්ස උත්තර දෙන්නේ කොහොමද න සංඤ සංඤේ න විසංඤ සංඤේ නෝපි අසංඤේ න විභූති සංඤේ එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පංච සංඛා උඹට තැනකට එන්න වෙනවා න සංඤ සංඤ මේ ලෝකේ සංඥාවල් වලින් සංඥාවක් වෙන්න බෑ එතකොට උඹ ඥානියෙක් කියලා අඳුර ගන්නත් බෑ පිළිමෙක් කියලා අඳුර ගන්නත් බෑ දිනුවයි කියන අඳුරන්නත් බෑ පැදුණා කියලා අඳුරන්නත් බෑ ඉස්සරහට යනවා කියලා අඳුරන්නත් බෑ පසට යනවා කියලා අඳුරන්නත් බෑ මේ ලෝකේ තියෙන සංඥාවෙන් තොර වෙලාවක් එනවා න සංඤ සංඤේ න නොපිවිසඤ්ඤ උඹ වෙලා ක්ලාන්ත වෙලා සීනති වෙලත් නැහැ නෝපි අසඤ්ඤී අසඤ්ඤ සත්‍යය හෝ අකින්චඤ්ඤායතනෙත් නෙවෙයි න විභූත සංඤී සංඥාවක් නැත්තෙමත් නැහැ මේ ලෝකේ අපි දන්නේ මේ කටබඩ සංඥාවක් නැහැ ක්ලාන්ත වෙලා එහෙම නැත්නම් සිහිවිකල් වෙලා ත්‍රිමූර්ජා වෙලක් නෙවෙයි එහෙම නැත්නම් අසඤ්ඤතලෙත් නෙවෙයි සංඥාවක් නැත්තේත් නෑ. ඒවං සමේතස විභූති රූපං අන්නේ එතෙන්ට වෙන එහෙම සංඥාවක් තියෙනවා. අන්නේ සංඥාට එනකොට රූපය විභූති වෙලා රූපය විරඤ්‍යණය වෙලා රූපය බොඳ වෙලා රූපය දියා වෙලා ගිහින්. මේ රූපය රූපයක් බවට පත් වෙන්නේ ඒක සංඥාවක් පట్టල වෙච්ච දවසක තමයි. ඒකට මොකක් හරි ලේබල් එකක් ගහවන්න අවසර කමන්නේ. ඒ ලේබල් එක ගහන්නෙම ඒ රූපෙන් Tamanta අතවාසියක් තියෙන නිසාමයි. ඔක්කොටම අපි ලේබල් ගහන්නේ අපි ලේබල් ගහන්නේ මේ තමන්ගේ හොද්ද බොර කරගන්න පුළුවන් දෙයකට තමයි. එන්න අපි ලේබල් ගහමු නැති කිසිම රූපකින් අපිට දුකක් එන්නේ නැහැ. ලේබල් ගහමු නැති කිසිම රූපයක් මත භාවනා කළ යුතුත් නැහැ. අපි යම් හේතුවක් නිසා යම් ආකර්ෂණයක් නිසා යම් මොදක් නිසා යම්කට ලේබල් එකක් ගවවනම් ඒ ලේබල් එකෙන් තමයි දුක එන්නේ ඒකමයි භාවනා කරන්න ඕනේ එතනයි නිවන නිවනට පිට ඉතින් මේක කියනකොට හරි අමාරුයි තේරුම් ගන්න අමාරුයි දැන් කොහොල බබාගේ කතාව අහලා තියෙනවා අපි පුංචි කාලේ තියෙනවා දෙකේට මේ පන්ති වල ඉවලෙක් උකෝල්ල වලින් බබෙක් හදලා පඳුරක් අට තියෙනවා හාවෙක් උඩ පැන පැන දෙල්ලන් ජීවිතය ඇවිල්ලි වෙලා ඌ දකින්න කොල්ල බබා දැක්කට පස්සේ අතින් ගහගෙන වරෙන් බබා දෙල්ලන් කරන්න කියනකොට කොල්ල බබාගේ අතට ආවගේ අත ඇලවෙනවා ඊඹ මේ මොකද කිව්වේ කියලා අනික් අතින් ගහනවා එතකොට අනික් අතේ කොල්ල බබාගේ අතේ ආවගේ අනික් අත ඇලවෙනවා දෙන්නම් ඔකට එකක් කියලා පයින් එකක් කරනවාම ආවගේ කකුලේ පාපුල මේ කොල්ලේ බපල් කකුල ඇරෙනවා. අනිත් එකෙන් තල්ලු කරන්න යනකොට ඒකෙමත් ඔළුව එකක් ගන්නකොට විත් දැන් හිවල ඇවිල්ලා ආවල්ල ගන්න. යහවෙන් යවුවම කියනකට කොල්ලේ බබා ගැහුවයි කියන්නේ. කොල්ලේ බබා ගහන්නේ නැහැ. කොල්ල බබා ගහන්නේ මේ බබාම තමයි ගිහිල්ලා අර බබාට ගැව්වට පස්සේ මතක තියාගන්න කොල්ල බබා එතෙන්ට නිකන් ඇවිල්ලා නැහැ ඒක උගුලක් ඒක හිවලෙක් කිසිම අටවලද උගුලක් නමුත් ඒ හිවලටවත් කොල්ල බබාටවත් මොකුත් කරන්න බෑ ආව ගිහිල්ලා ආවම ගහන්න එනිසා මේ ලෝකේ අපි යම් සංඥා ටිකක් කියන්නේ ඉන්නවා රූප වශයෙන් වේදනා වශයෙන් ඒ සියල්ලක්ම තණ්හාව නිසාම අපි ආලෝක ලේබල් ටිකක් තියෙනවා මාන්නේ මනින්න ඕනකම නිසාම අලවන ලේබල් එකක් තියෙනවා. මම කියන පදනමෙන් හතක් ගත්ත ලේබල් ටිකක් තියෙනවා. නිසා ලේබල් දිහා බලනකොට මම යා කවුද කියලා පේනවා. මගේ මාන්නේ මොකද්ද කියලා පේනවා. මගේ තණ්හාව මොකද්ද කියලා පේනවා. එතකොට ඒකේ තියෙන సౌందර්ය సౌందර්ය කියන්නේ බෑ ඒකට. ඒකේ තියෙන දක්ෂකම තමයි මේ ලේබල් ටික ගිවන් කිරීමෙන් තණ්හා මාන දිටි කියන්නේ. සංඥා ගෙවන් කිරීමෙන් තණ්හා මානසික වෙනවා. කවුද කැමති? අපි ඉස්කෝලේ යන කාලේ අපිට මතකයි මේ අපි චිත්‍රපටි බලන්න ඕනේ. යම හැම චිත්‍රපටියෙම මොකක්ද ඒකට කියන්නේ මේ වර්ණ සංකලනය රසායනික සහාය තිරුණාවකර්ෂෝ කියලා BSc කියලා ලියනවාමයි තිරුණාවකර්ෂෝ BSc BSc කැලේ නැතුව තිරණාවකර්ෂු කෙනෙක් නැහැ. ඒක නිසා හරියට ඒක නිකන් තිරණාවකර්ෂු BSc කිව්වහම දෙක එකට උපන් දෙන්නෙක් වගේ පේනවා. ඉතින් මේ උපාධිය ලබාගත් එකනට ඒක පිටිපස්සේ වලිගේ එල්ලුනේ නැත්තම් හරි අප්සෙට්. උපාධිය ලැබුමින් නැතුනත් වලිගේ හරි පේන්න තියෙනවනේ. මේකේ තියෙන විහිළුව මේකේ තියෙන විහිළුව මම කියන්න ගියාම ඇත්තට හොඳ නැහැ. දැන් ඉන්න ආඳුර කෙනෙකුට දම්බු නාමයක් දෙනකොට ඉතින බරපතල වචනයි දිගයි බලනකොට සාමාන්‍ය ෆුල් ස්ටොප් කොලයක් මදි ලියන්නේ. මුල්ම මේ සියල්ලට බුදු වෙච්ච බුදුහාමුදුරන් අකුරු තුනයි පිළියන්නේ බුදුන් එච්චරයි. මොනම නම් නාමයක් අරකට. ඔය සියලු නම් නාම වල මුල බුදුහාමුදුර ගාව තියෙන. නමුත් බුදුහාමුදුරන මොනම නම් නාමයක්වත් අවනම්බුවක් උන්වහන්සේට වෙන තිලක බඩ මොනවාක්වත් ඕනේ කරන්නේ. ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම ඒ තරමටම අපි අර ලේබල් එකට කැමති. අපි ওই ලේබල් එක වෙනුවෙන් ඕගොල්ලෝ hina වුණාට අපේ ජීවිතේ හොඳම වයස අවුරුදු 6 ඉඳලා සමහර 35 වෙනකම් ගත කරනවා. අපේ ජීවිතේ තාමත්ම සුන්දර වයසේ ඒ BSc කියන අකුරු තුනට අපි ගත කරන්නේ. නැත්නම් PhD කියන අකුරු තුනට. ඒකට අපේ අම්මලා තාත්තලාත් ඉඩම් පුතල් විකුණනවා. රට රාජ්‍ය අතහැරලා මෙහෙනවා. ඒ වගේම අපිත් ඒක ලොකු දෙයක් විදිහට සලකනවා. ඒක නිසා අපි ඒක අත්හරින්න උනොත් මොනතරම් අපරාධයක්. තාටික හුදු ලේබල් එකක් ඔය සුද්ධ විසින් අපිට දීපු ලණුවක් ගුණ්ඩුවක් අපේ අධ්‍යාපන ක්‍රමයේ මොනවාක්වත් තිබුණේ නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමයේ ගුරු හමුසෝගාට කියලා දරදී ඇදලා පිටිපෙන්නේ මොකක් හරි ඉගෙන ගන්න එක විතරයි. ඒ හාමුදුරුවෝ ලොකු. දැන් මේවා දුන්නාට පස්සේ අධ්‍යාපන කඩ අපි මේවට යෙදී ගත කරන දිහා බලනකොට අපි සංඥාව කියන එක හරකෙක්ගේ මුණ ආහයට දාපු ලණුවක් වගේ දාගත්තට පස්සේ අදින අදින පැත්තට යන එකයි තියෙන්නේ. කාටද පුළුවන් මේක නෑයි කියන්න හෝ මේකට විරුද්ධව සටන් කරන ඒ තරම් විශාල බූවල්ලෙක් මේක. අපි ඒ තරමට සංඥාට පහඳිනවා. සංඥාවේ දාසිකෝ සංඥාව පිටිපස්සේ තමයි යන්නේ. පෙනීගුම් බඩ පුළුවන්කම තියෙනවා. නයි පෙනී. ඉතින් මේක උපාදානස්කන්ධයක්. මේකෙන් අනන්ත ප්‍රමාණ දුක් උපදිනවා. ඒ වගේ විතරක් නෙවෙයි දරු પરම්පරා කීපයකට මේ ලනුව කවනවා. ගලවන්න බෑ. ඉතින් ඒ නිසා එහෙම තියෙද්දි කාටද බුදු කෙනෙක් දැක්කට පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ අහලා දැක්කට පස්සේ අහලා කියන්න ප්‍රශ්නයක් අහන්න හිතෙන්නේ ස්වාමීන් වහන්සේ සංඥා මේ තරම් උග්‍ර විශේෂක් එහෙම නැත්නම් වදකේක් අපි කොහොමද මේ සංඥාවෙන් ගැලපෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේවත් අපිට පුළුවන් ද වරලගන්න. අපි තරමම සංඥාවේ බැලෙව් සංඥාවේ දාසියු සංඥාවේ වාල්ලු ඒක තමයි මේ සංස්කෘතිය කියලා අපිට හදලා දීලා තියෙන ගුඬුව. අපි පුළුවන් තරම් අපේ ජීවිතේ හොඳම වයස අපි ගත කරන්නේ. ඕකට අපි කිව්වොත් එහෙම ওই ගත කරන්න හදන දේ සංඥාව සංඥාව කියන එක පොඩ්ඩක් මෛත්‍රී මේ සතිය වටලා දිනු කරපන්. ඊට පස්සේ ওই සංඥාව ගන්න බලපන් කියලා පිස්සු කතා කරනවා දුව කරන්න වෙලා නැහැ අපිට. අපිට මේ වැඩ ටික කරගෙන යන්න ඕනේ කියලා අපි පුළුවන් තරම් සංඥාව ඉස්සරහින් තියාගෙන ඉන්නවා. ඒ සඳහා භාවනා කිරීම සංඥාවට කරන නිග්‍රහයක් විදිහට කරන නිසා අනිවාර්යෙන් භාවනාවට නිග්‍රහ වෙනවා. ඒචා කතං සමේතස්ස විභූති රූපං සුඛං දුකං චාපි කතං විභූති ප්‍රශ්නේ අහන්නේ මේ රූප මේ වේදනා අපි පෙළනවා ඒක නැති කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් කියන්නේ මම ඔබට කියලා දෙන්න ඔබල දන්නේ නැහැ පොඩ්ඩක් පහුරු කාලේ බලපන් මනුස්සයිත මෙන්න මෙහෙම තැනක් එනවා නසඤ්ඤ සංඤී මිලෝ සංඥාවක් නැහැ ඒ කියන්නේ ඉන්ද්‍රිය බද්ධ කිසිම ඥානයක් නැහැ නෝපි විසඤ්ඤ බක්ලාන්ත වෙලක් නැහැ නෝපි අසඤ්ඤී අසඤ්ඤ සත්‍යත හෝ අකින්චඤ්ඤායතර ගිහිල්ලත් නැහැ න විභූත සංඤ්ඤ වල සංඥාවක් නැත්තේ නැහැ අන්න ඔතෙන් දැමේ ගොරෝසු සංඥා විතර මෙතෙන්ට එන්න. ඉතින් උගදෙනෙකුට අපි දවල් ප්‍රශ්න සාකච්ඡා කරා, ඊයේ සාකච්ඡා කරා, පෙරේද සාකච්ඡා කරා. මේ ඉන්න පිරිසට මම අවස්ථාවාදීව කියනවා. මෙතෙන්ද යන්න කීප දෙනෙකුට පුළුවන්කම තියෙනවා. නමුත් හරි අසහනයකට පස්සේ නොහිතෙන කියන පස්සේ දැන් මම මොකද කරන්න කියලා කියන්නේ ආයෙ කොහොමද මේ විතර සංඥාවක් දාගන්නේ කියලා තමයි ප්‍රශ්නේ. මෙච්චර අමාරුවෙන් ඇති කරගත්ත මේ සංඥාවෙන් විරත් චත්තත්වය කෙලස් නැති තත්වය නිවනට මකරතොරණ පිට ඒ තියෙද්දි මේක හරිද වැරදිද ඉස්සරහට දැනෙන්නේ පස්සට දැනෙන්නේ මේක සමථද මේක විපස්සනාද කියලා අනන්ත සැක ඇති කරනවා ඇත්තටම කියනවා මේ සැකය දුර්ලීම බුදුරජාණන්සේගේ මහා කරුණාවෙන් තමයි කෙරෙන්නේ. මොකද මේ සැකේ ඇති වෙන එක සාධාරණයි. මොකද අපි හැදිලා තියෙන වෙනි පරිසරය. අපේ ඉන්න ලෝකේ තියෙන අගයන් ආඩම්බරයන් ඕක තමයි. ඒව නැතුව ජීවත් වෙන්න බෑ. නම්සරයෙන් කරන ලෝක සංඥාව තිබිච්චාවයි මම ඔබට කියන්නේ ලෝක සංඥාවක් නැති තැනකයි කලන්ත වීම තිබිච්චාමයි කලන්ත නැති තැනකයි අකින්චඤ්ඤායතන ජීවිතාවේ ඒක නැති තැනකයි නමුත් සංඥාවක් එකක් තියෙන තැනකයි උඹට මේ වයින් ගැලවෙම සිද්ධ වෙන්නේ මේ කාණිත සප්පයි සූත්‍රයේ බොහෝම ලස්සනට එකින් එකින් එකින් එකින් ධර්මචනාංශේ පෙන්නලා දෙනවා ඒකත් බුදුහාමුදුරන්ගේ උමනායෙම කියන බණ උදේසිනෝඹ රූප සංඥාවලින් රූපයෙන් අයිවයන් රූපයෙන් අයිවම ගීගයතයි රූප සංඥාවට වද දෙනවා රූප සංඥා කියලා කියන්නේ පංච නීවරණ ධර්ම ඒකෙන් අයින් යා එතකොට උඹට විතක්ක ਵਿਚාර සහිත ඒ ප්‍රථම ධාන සුකුම සංඥා වෙනවා ඒ සුකුම සංඥාවේ ඉන්නකම් ප්‍රීතිය හම්බෙන්නේ නැහැ නිසා ඒක අයින් කළා පීති සහගත සුකුම සංඥාවට එනවා ඊට පස්සේ සුඛ උපේක්ඛා සහිත සුකුම සංඥාවට එනවා ඊගාට උපේක්ඛා සුකුම සංඥාවට එනවා. එතකොට රූප පිළිබඳව හේව නැල්ලක් පුළුවන් තරම් අයින් වෙලා. ඒ කියන්නේ හුස්ම නැහැ. හුස්ම නොදැනෙන මට්ටමට යනවා. ඒ නිසා සමත භාවනාවල සමත පොත්පත් වල පෙන්නනවා. පළවෙනි ධ්‍යානයේදී ආශ්වාස ප්‍රශ්වාසයට පිටක් තියෙනවා. වෙන තැන් වලට උනත් හිත යන්න පුළුවන්. ධ්‍යානෙ පිළිගෙනකොට නීවරණ වලට හිත යන්න පුළුවන්. විතක්ක ਵਿਚාර දෙක කීකරු වෙලා නැහැ. ඒ නිසා යෝගාවචරය අනේ මේ වගේ විතක්ක ਵਿਚාර ධානයේ ඉඳද්දි වරින් වර නීවරණ වලට යනවා නේද කියලා විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛයට යනවා. ඊට පස්සේ ප්‍රීති වල තියෙන විතක්කයට බොහොම නෑදෑකමක් ඒ නිසා ප්‍රීති කපාල. ඒක සුඛ උපේක්ෂා දෙකට යනවා. ඒකට සුඛය උපේක්ෂාවට බාධායි. සුඛය ඇබ්බැහියක් ලබන සුළුයි ආකර්ෂණ ශක්තියක් තියෙනවා කාන්දා ශක්තියක් තියෙනවා නිසා ඒකත් කපලා උපේක්ෂාවට එනවා එතකොට පේනවා මේ එක එක පියවරෙන් පියවරට හුස්ම සුකම සූක්ෂම වෙලා ධ්‍යාන භාවනා කරමින් කියන්නේ චතුත්ථ ධ්‍යානෙට හුස්ම වැටෙන්නේ නැහැ කියන්නේ ගීගේ අධ්‍යය විතරක් නෙවෙයි නීවරණ ධර්ම අධ්‍යය විතරක් නෙවෙයි ඒ නීවර ධර්ම අධ්‍යයීම සඳහා පාවිච්චි කරපු ආනාපානෙ නිමිත්තක් ගන්න බෑ අරමුණු කරන්න බෑ. දැන් මේ ආනාපානේ නිමිත්තයි අරමුණු දෙකයි නැති උනේ ආනාපානේ නැතුනන මැරෙන්න බෑ. මැරෙන්නේ ආනාපානේ නිමිත්ත ආනාපාන අරමුණ නැතිවීම කොච්චරද කියනවා නැත්නම් ඒක අපි කොච්චර නොහුරුද කියනවා අපිට මේ වෙලාවේදී නිමිත්ත සහ අරමුණ නැතිවීම නිමිතිකරණය සහ අරමුණුකරණය නැතිවීම නිසා ආනාපානේ නැති වුණා ගන්නට තමයි කියන්නේ. එතකොට යාට පේන්න පටන් ගන්නවා හිස් බව. ඒක ආරෝප ධානයක් විදිහට වෙනනේ දැන් රූප කතා නෑ. අරූප කතා අවකාශයේ අවකාශය අනන්තයි කියලා ආකාසානං එතකොට මේ අවකාශයේ දැකගෙන හුඟ වෙලාවක් ඉන්න ඕනේ. ඉන්නකොට පේනවා මම ඉන්නවනේ. අවකාශය නැති බව මම දන්නවනේ. එතකොට මේ දැනුම අවකාශයට වැඩිය සූක්ෂමයි. දැනීම ඇති වෙන්නේ විඥානේ. එතකොට යට විඥානේ ගෝචර වෙනවා. විඥානේ අල්ල ගන්න පුළුවන්. ඒකට විඥානේ අනන්තයි කියලා දේශ භාවනා කරන විඥානං ඡායතනය කරනවා. විඥානං ඡායතනෙ බොහෝ වෙලා භාවනා කරනකොට දැන් විඥානේ ආහාර හොයනවා. එක්ක රූපාදාන බලන් යනවා යෝගාවචර රූපාදාන බැලුවත් නොසැලෙන්න හිත හදාගන්නවා. ශද්ධාව හිත හදා බලනවා යෝගාවචර ශද්ධාවට විඥානය පුළුවන් තරම් ආහාර නොදී කලබල නොවී යතාරි ඊගාවට වේදනා සංඥා ශබ්ද ගන්ධ රස පහස විවිධ දේවල් විඥානය නිර්මාණය කර කර පෙන්නනවා අපිව වගලා ගන්න අර කොහොල්ල බබාගේ දෙල්ලම අපි ඒ කොළබවත් එක සෙල්ලම් කරන්නේ නැතුව හිටපුවා විඥානයේ දිය වෙලා දිය වෙලා දිය වෙලා අන්තිමට ගිහිල්ල වෙලා ආකින්චඤ්ඤායතන ගියාම මොන්නම සංඥාවක්වත් නැහැ අපිට දන්නේ නැහැ නිින්ද ගියාද ඒකේ මොකද වුනේ කියලා ඒ නිින්දට ගියාසේ නොදැනෙන මට්ටමට ගියාම සත්පුරුෂයෙකුට නම් හිතා ගන්න පුළුවන් දැම්මම රූපෙන් සමුගත්ත විතරක් නෙවෙයි වේදනාවෙන් සමුගත්ත විතරක් නෙවෙයි తాවකාලිකව සංඥාවෙන් සමුගත්තා එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් පිළිගන්න. ඉලක්කම් ක්‍රමයට කියනවනම් පහෙන් තුනක් අයින් කරගත්තයි කියලා ඒ කෙලස් නැතිකම රූප නැතිකම වේදනා නැතිකම සංඥා නැතිකම අම්මා අප්පාගෙන් ලැබිච්ච බුදලයක් නෙවෙයි ශික්ෂාවෙන් ලැබපු දෙයක්. මේක කෙලස් නැති තැනක්. ඒක නිසා මේකේ පුළුවන් තරම් වෙලා හිටියොත් මට මේකේ බුද්ධියක් ලැබෙනවා. తాවකාලික නෙවෙයි පුළුවන් තරම් කියලා ඒක දිනු කරනවා. නමුත් සත්‍ය පිටු නැති මේක ලෑස්ති වෙලා නොගිය බෞද්ධ ඥාන නැති ශික්ෂාවක් නැති කෙනෙකුට මෙතෙන්ද ගියොත් ඒක විනාශයක් විදියට පේනවා. මහා බයලවන දෙයක්. එල්ලෙන්න වැලක් නැතුව ගියා වගේ. ගංගේ ගහන යන මිනිහ පිටුරු ගහේ කියෙල්ලෙන්නවනේ මෙතන පිටුරු ගහක්වත් නැහැ. ඉතින් මෙතනදී මේගොල්ලන්ට පුරුද්ද නැති කෙනාට පැනික් ඇටැක්ස් එනවා. හීන දාඩිය දානවා. බය වෙනවා. නිින්දක් නැතු වෙනවා ආරුචි නැති වෙනවා ඉඳුන් හිටුන් නැතු වෙනවා මොකද අපේ ජීවිතේ සංසාරේ කවදාකවත් අපි අහලා නැහැ සංඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤී නෝපිය සංඤීන විභූත සංඤී කියන කහලා නැහැ. දැන් මෙතන ලෝක සංඥාවක් නැහැ. රූප ශබ්ද ගන්ධ රස පිළිබඳ හැඟියාවක් නැහැ. ඇහ කන දිවනාසය පිළිබඳ සංඥාවක් නැහැ. න විසඤ්ඤ හොඳට ඕම දන්නවා මේ සීන තියලා නැති බව. නෝපි අසඤ්ඤේ. අසඤ්ඤ තත්ත්වයට ගියටත් නෙවෙයි. න විභූත සංඥාවක් නැත්තේ. ඉතින් මේක හොඳට මේක මේ මනුස්ස ලෝකේ තියෙන දෙයක්, මනුස්ස හිතේ තියෙන එකක්. මේක යටි බහුව වෙලා තිබුණාට මෙතෙන් ගියාට පස්සේ මේක පුළුවන් තරම් හුරු කරගත්තොත්, සිද්ධි කරගත්තොත්, වශී කරගත්තොත් ඒ යෝගාචරය හිතා ගන්න පුළුවන්. තවත් ඉතුරු වෙලා තියෙන පිටිපස්සේ තියෙන සංස්කාර සහ විඥාන අයින් වෙනකොට තව කොච්චර ගැඹුරක් මේකේ තියෙනවද ඒ නිසා මේ ආනාපානේ නැති වෙච්ච පමණින් සංහිඳියාව කෙලවරක් ලබන්නේ නැහැ ගොඩාක් කල ආනාපානියක් නැතුව හිත හුරු කරන්න ඕනේ හිත සිද්ධි කරන්න ඕනේ කරන්න කරන්න කරන්න කරන්න තාම ගැඹුරු මට්ටම් වලට යනවා තාම නිවන් දැකලා නැහැ හැබැයි නිවන් ලබන්න පුළුවන් බවට පින තේරෙනවා දැන් ඒක ධර්ම ගැඹීරත්වයේ තේරෙනවා. ඒකම ගුරු උපදේශ රහිතව බුදුහාමුදුරුවෝ මේ පාරේ යනකොට මුන්නාංශගේ ඥාණය ඥාය මණ්ඩලය මේකස කොච්චර මේතනට ඇවිල්ලා උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා ගියාද ඒ ඔක්කොම හරහා තමයි අද ප්‍රතික්ෂේප නොකර මේක හරහා ගියේ කාම්බෙන් සිද්ධ වෙච්ච එකක් ඒක හරියටම උන්වහන්සේක දැනගෙන තමනොත් ගැලවිලා මෙච්චර සංඥාවට දාසකම් කරන සංඥාවේ බැලයන්ට සංඥාවේ කඹුරන පිරිසකට පු탁ජනයට මේක කියලා දෙනකොට වෙනදක් කියන්න පුළුවන් කියලා හිතනකොට මේක හිතා ගන්න බෑ මහා කරුණාවක් නැතුව කොහොමද මේ දෙයක් අච්චර සංඥා පිටිපස්සේ බැලකම් කරන දාසකම් කරන කෙනෙකුට සංනිවේදනය කරන්න කියන්නේ එතකොට තමයි බුදුන් පේනවා ධර්මේ පේනවා. තමන් කරන යන කැපවීම, ශික්ෂාව, තමන් කරන ශික්ෂණය පේන්න පටන් අර ගන්නවා. තේරෙනවා පාරණං හරි. නොකල යුක්ත තියෙනවා. ඒක දිගේ ඉදිරියට යන්න ඕන. ඉතින් එහෙම ඉන්නකොට ඊගාට මම මොකද්ද කරන්න ඕන කියලා අහන්නෙම සංස්කාරයක්. මේක නිකන් ඉන්න එකයි මෙතන අසවිසංකාර කියලා කියන්නේ. සංස්කරණය කරන්නේ නැතුව ඉන්න එකයි. චේතනා කරන්නේ, අදිෂ්ඨාන කරන්නේ, ප්‍රාර්ථනා නැහැ. මේක පවත්තගෙන යන සංඥාතර தත්ත්වේ පවත්තගෙන පුළුවන්. පවත්තන්න පුළුවන් කියලා බුදුරජාණන් කියන්නේ සංඥා සංඥී, නවිසංඥ සංඥී, නෝපිය සංඥී, නවිභූත සංඥී. ඒවන් සමේතස්ස විභූති රූපම් මෙතෙන්ද ගිය කෙනාට රූපේ කිසිම බලපෑමක් නැහැ. ඒක හරියට ගුරුත්වාකර්ෂණය මිදිච්ච තරක් වගේ. වෘත්තකෂණ තියෙනකොට තමයි පොළොවට අදින්නේ. වෘත්තකෂණ විදුනට පස්සේ කිසිම වස්තු දෙකක් අතර ආලවට්ටමක් නැහැ. කාන්දම් ගතියක් නැහැ. ආකර්ෂණයක් නැහැ. ගුරුත්වාකර්ෂණයක් නැහැ. වස්තු වෙන වෙනම පාවෙනවා. ඒක සත්පුරුෂයෙකුට වටින දෙයක් වුණාට අසත්පුරුෂයාට බුදුම බයක් ඇති කරන දෙයක්. ඉන්ද්‍ර ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් යන එක නම් මේක අගය කරනවා. නැති කෙනා මොකද කරන්න ඕනේ කියන ප්‍රශ්නය තියෙනවා. මේ කියන්නේ සංස්කාර මේක සකස් කරන්න හදනවා, සංස්කරණය කරන්න හදනවා, ඉක්මන් කරන්න හදනවා. හැම දෙයකින්ම ආයසරය සංඛාර නැත්නම් සංස්කාර උපාදානයට වැටෙනවා. ඉතින් මෙතෙන්ට එන කම්ම යෝගාවචරය කැස කවනවා, Java කවනවා, තොරණයක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ කිසිම සංස්කරණයක් නොකර කිසිම ආලවට්ටමක් නොකර කිසිම හැඩගැස්මකට සකස් කිරීමක් නොකර ඒ මේ අnderයි මම හිතන අමාරුම කොටස මෙතෙන්ට ගියා ඊට පස්සේ යමක් නොකර ඉවසිල්ලේ නොසැලෙන ගතිය මේක දිහා බලන ඉන්නවා කියනකොට ඒ යෝගාචර පුදුම ආධ්‍යාත්මයක් තියෙනුනේ කරන්නේ පුදුම ලෑස්ති වියමක් ඕනේ දෙන්න. පුදුම විදියට ලක්ෂ කෝටි වාරයක් මේක වරද්දාගෙන තියෙනවා. පළවෙනි සැරේ කවදාකවත් මේක පන්නන්න බෑ. අනිවාර්යයෙන් මේක එනකොට කලබල වෙනවා, තක්මුක් වෙනවා, අරක කරන්න හදනවා, මේක කරන්න හදනවා, නැත්නම් වැරදුණයි කියලා හිතනවා, සැක කරනවා. මේ හැම එකක්ම කරලා කරලා කරලා Tamange මත් දැකීමෙන් තේරුම් අරගෙන පැහැදිලියට පොරදියනෙක් වෙන්න එපා අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා කියලා මේ පැහැදිලිය බොර කරන්න එපා. එතන කරන්නේ නොකර සිටීමක් පමණයි. යමක් නොකර සිටීම. මොනවා කරත් වෙන්නේ මේ පැහැදිලිය බොර අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා. එනි බුදුයරු බුදුරජාණන් අපේ ගෞතම සිරි සරුවචනාංශේ නෙවෙයි සියලු බුදුරම කියන සබ්බ පාපස්සා කරනවා. සියලු පබින් වැළකීම තමයි බුදුරුවන්ගේ පණිවිඩය. කුසලස්ස උපසම්පදා එතකොටයි උඹට මේකේ තියෙන ප්‍රසාදමත් ගතිය. ඒ කුසල් භාවයේ එළඹ වාසය කරන්න පුළුවන්. ඔබ මේක පවුරු ගන්න ගත්තොත් මේකේ කිසිම වින්දනයක් සපක් නැහැ. වෙහෙස, දුක, තිගස්ම, කුතුහලය, බය, අසන්න ගතිය, පාළු ගතිය, කොම්මැච් ගතිය, තනි වෙච්ච ගතියක් නැහැ. කිසිම මෙතෙන්ද කිහිලා එකනා වේල් සංඥා පිළිබඳව මේ ඇති කරගත්ත එකලස සංඥා පිළිබඳව මේ ඇති කරගත්ත සමතුලිත භාවය සංඥා පිළිබඳව මේ ඇති කරගත්ත නිර්මල පිවිතුරු භාවය කෙලෙස් නැති භාවය හැඳුනුවේ නැත්තම් පොට්ටේ කැවිදිනකොට ආයේ පයේ වැලි මැණික් කැටයක් හැප්පුණා වගේ පොට්ටයට හැංගීමක් නැහැ වැලි කැටයක්ද ගල් කැටයක්ද හොඳ කුණු වරපෙන් බැල්ලෙයි ඇද්දකින් තර පාරයි කියලා කලක් හැප්පුණා කියලා බැල්ලේ දැන් ඕනිත් ඕගම ඕනම ආගමක් කෙනෙකුට පය වැදුනොත් අල්ලාහ් කියන. දෙයනාංශේ කියන අපි මොකද කියන අම්මා කියලා පටන් ගන්නවා. අම්මම දැක්කල බයි. ඒ නෑ බෞද්ධයාගේ එකම ඇදහිල්ල. අනතුරුදී අම්මව දීපත් කරනවා. යගේ පොට්ටේකට වැණින් ගලක පය හැදුනොත් එහෙම අම්ම මතක් කරලා බැලලා යනවා. ඒ නිසා භාවනාවේදී මේක නොලැබපු කෙනෙක් ඉන්නවයි කියලා මට සැකයි. මෙතෙන් ගියේ නැති කෙනෙක් නෑ කවුරුවක්වත්. නමුත් කවදාකවත් එතෙන් ගියාම මේ භාවනා කරන්නේ මෙතෙන්ද යණ්ඩයි කියන ඒ එල්ලේ ඒ යෝනිසෝමනසිකාරය ඒ නුවණින් මෙනෙහි කිරීම ඒ ඒ විප්ලවීය දර්ශනය නැති තාක්කල් පය වැදුනා වගේම පොට්ටේ කොට ගලක් මැණික් ගලක් මනුස්සකම කියන්නේ තරම් වටින දෙයක් ඒ නිසා අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් කරන්නේ රූපය පිළිබඳව ගෙවන් කිරීම ගෙන ගන්නවා. වේදනාව පිළිබඳව ගෙවන් කිරීම ගෙන ගන්නවා. සංඥාව පිළිබඳව ගෙවන් කිරීම ගෙන ගන්නවා. ඒකට සංස්කාරය කියලා කියන්නේ මේක මෙතෙන්ද ගියාට පස්සේ කලබල කරන්නේ නැතුව බලන්න ගතිය. ඒකට විඥාණයට බෙදන්න දෙයක් නැහැ. විඥාණය හැම වෙලාවෙම රජකම් කරන්නේ දෙකක් වෙන් කර දැක්වීමෙන්. ඔය සූත්‍ර තමයි පස්සේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියන එක අල්ලගත්තේ. විඥාණය ඊට කලින් වටන් ගන්න තිබ්බ වෙලේ. විඥානය කරන්නේ ඔච්චරම තමයි. දෙක දෙකට බෙදුව රණ්ඩු කෙරෙව්වා. අපේ හිතේ තියෙනවා මේ පසු කාලින ගණන් ක්‍රම හැටියට ආචාර කරන චිත්තයි චෛසික 50ක්. ඔය 52 හැමදම යුද්ධ. කෙලස් කියලා පිට මොකක්වත් නැහැ. ඕක ඇතුළේම තමයි තේරෙම තියෙන්නේ. කුසල් කියලත් ඕක ඇතුළේමයි තියෙන්නේ. ඒ ඔය දෙකොල්ල ඇතුළේ තියෙන රණ්ඩුව තමයි තියෙන්නේ. ඒක හරියට කියනවා සිව දෙයියන්ගේ ගැරේජ් එක වගේ කියලා. ඒ සිව දෙයියන් මේ හරකෙක් එක්ක ඉන්නේ. එතකොට ඝන දෙයියෝ ඒ පොඩි පුතා වූ මීයේ කියනවා. ඒකත් ගැරේජ් එකට නේ දාන්නේ හන්දාවට. එතකොට කතරගම දෙවියෝ මොනරෙද්ද දාන්නේ. එම් ණය දාන ඉතින් අර මීයයි නරයයි දේ වෙනකන් රන්ද ගැරේජ් එක ඇතුලේ. එතකොට මොනරත් ඒ වගේ එක එකන ගෙනලා පාක් කරන්නේ අතින් පහක් කරලා පස්සේ උද්දී වෙනකන් මේ සිවදීයන්ගේ ගෑරේජ් එකේ එන්න ෆයිට්. ඒ වගේ තමයි අපි බුද්ධිය ගත්තට පස්සේ මේක ඇතුලේ එන්න යුද්ධේ. මොකද දවල් 30 නොදකින් නොපතන් කියලා කියාගන්න බැරි හරිය තියෙනවා නේක නොදකින් නොපතන් කියවෙනවා ඒ වෙලාවට. කාට හරි හොම්බකට රිවර්ට් වෙන්න ගහන්න බැරි වුණා නම් ගහේ හීනෙන් ගහන. ඉතින් උද්දී වෙනකන් දත් පිටි ගන්න. උද්දී වෙනකන් දඟලනවා. ඉතින් නපුරු හීන දැක්කයි කියලා ඊට පස්සේ සාන්ති කර්ම කරනවා. හීන විසඳන්න යනවා. මේ කවුරු හරි ඇවිල්ලා මට මේ හීනෙන් මොනවාරි බය කරලා ගියයි කියලා. මේ දවල් යකාම තමයි හීනේ තියෙන්නේ. වෙන මොකෙක් කරන්නේ. සංඥාව අඩු කරන අඩු කරන ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අපි දවසකට එකතු කරන සංඥාවල කිසිම වග විභාගයක් නැහැ. මේක තු කරන්න ගත්තාම තියෙන තණ්හාවේ කෙලවරක් නැහැ. මේ එකතු වෙච්ච ගමන්ම දෙක තුන වෙච්ච ගමන්ම මේ අතර වාද වෙනවා. මම ලොක්කා, අරයා ලොක්කයි කියලා. ඒකට අපි මාන්නේ කියලා කියනවා. මානිනොයි කියලා. විඥානයේ දොර ගොඩාක් නඩු. නමුත් විවේක තැනකට ගිහිල්ලා තව දෙයක් ඉල්ලන්නේ නැති ප්‍රතික්ෂේප නොකරන සහ ප්‍රතිසංස්කරණය නොකරන මානසිකත්වයකදී විඥාණයට ඇති වැඩක් නැහැ. ඒක හරියට උසාවියේ බොහෝම ශ්‍රේෂ්ඨව ශ්‍රේෂ්ඨාධිකන මේ නඩුකාරය එනවා. නමුත් තෝල් කැයිකෝත් අවසරයි උගත් ස්වාමීන් වහන්සේ උගත් පිනිච්චකාට දෙක නඩුවක්වත් නැහැ කියලා. මොකක්ද අර යකේ තියෙන නම්බුව? අත්ත පහක වැඩන්නේ. නඩුකාරගේ නම්බුව ඉන්නේම අපි ගහගත්ත තරමට. රටේ නඩු වැඩි වෙන්න වැඩි වෙන්න යා ශ්‍රේෂ්ඨාධිකරණ වෙනවා. ටයිල් දාගෙන කෝට් දාන V shape බොඩි අරගෙන දොස්තර මහත්තයා ස්පිටාලට යනකොට කවුරු හරි කිව්වොත් ඇටෙන්ඩන්ට් කෙනෙක් සෑරාගේ ලෙඩු කවුරක්වත් නැහැ කියලා. හැබැයි ඒක වෙන්න දෙන්නේ නැහැ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රිය කොහොමද ලෙඩු හදනවා. දොස්තරලා නෙත්නා දොස්තරලා ඒකට තමයි මේ ජැකට් ගන්න කියලා. කොහොමද ලෙඩු අඩු වෙන්නේ නැහැ මම මේ නිදර්ශනයකට කියන්නේ. ලෙඩු නැති දවසක් ආවත් මොකද්ද දොස්තරගේ தත්තේ? නඩු දැඩිතාවක් આવොත් මොකද්ද මිනිස්සු ඉෂ්ටාධිකරණ මිනිස්සුකාත්ම ගැටි තත්ත්වේ විඥානයටත් උච්චරයි අපි කරන්න ඕනේ දල හැඳ වෙනකන් රූපහරහ නඩු වේදනාහරහ නඩු සංඥාහරහ නඩු සංස්කාරහරහ නඩු ඒව කියන තාකල් විඥානයේ තෙදවත්ව බලවත් බලයට අහුරු කිරීමක් කරනවා බුදුචානන්ද කියන්නේ විඥානයේ මේ කියන දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය සහ මූලික අවස්ථාවාදී වෙන ගතිය දැනගන්න රූප පිළිබඳව නොසලින මනසක් හදාගන්න. ඒක සුකුම කරලා සුකුමතර තත්ත්වයටපත් කරලා පොඩ්ඩක් එකයින් කරපන්. වේදනාවල සැප දුක් දෙක මැද තියෙන අදුක්කම සුඛයේ ඵලයක්. ඒකේ බෙදන්න කරන්න දෙයක් නැහැ. සංඥා නැති තත්ත්වයට ගෙනියන්න. ඒකල මේක අලුතෙන් පවුරු ගන්න එපා. මේක අලුතෙන් ආලවට්ටම් දාන්න එපා. එහෙම මේ සත්‍ය තියෙනවා. ඒකට බලන්න කොච්චර විඥානේ අසහනයටපත් වෙන කියලා හිඳාලි දානවාද කියලා. කොච්චර නිකන් සරුකුලේ නූල කඩලා ගියා වගේ තේරෙනවාද කියලා. කොච්චර නිකන් කැලේ කතරමං වුණා වගේ. මහමෝද කතරමං වුණා වගේ. කාන්තාරේ කතරමං ක්ලාන්ත හැදෙනවා. බය වෙනවා. සහල වෙනවා. විහුලනවා. වක්කාර වෙනවා. කරප්පන් වෙනවා. ඉතින් අපි කරන්නේ හරප්පම සනීප කරලා ආය විඥාණයට අර රජපුතු ආරම්භන එක තමයි. ඒක නිසා ඒ මෙතනින් කරන්න හදන්නේ අපි විඥානේ මරන්න නෙවෙයි හදන්නේ විඥානේ තරම පෙන්නලා දෙන ඔබ නැටුවට පුතෝ ඔබ නටන්නේ රූප ගැන අපි කෑ කරනවා වේදනාවල සැප ප්ලෙෂර් ප්‍රින්සිපල් එක පිටිපස්සේ යන්න කියනවා සංඥාවේදී තිරණාවකංශ BSc වෙන්න ගත්තොත් එතකොට සංස්කාර වල මේ නිකන් ඉන්න බැරි ගැතියට මොනවා හරි අවශ්‍යම ගැතිය આવොත් විඥානය මේකෙන් අමතර ලාභ ලබන නිසා මේවා පුළුවන් තරම් පොඩි වෙලාවකට හරි මේ නතර කරන්න පුළුවන් ගතිය බුදුජානනාංශ පෙන්වන්නේ විපස්සනා ඥාන වැඩෙන්න වැඩෙන්න එහෙම නැත්නම් සමත භාවනාවේදී අරූප ධානය වලට යන්න යන්න විඥාන්ට ආහාර අඩු කරනවා පොහොර අඩු කරනවා. අඩු කරලා පෙන්නනවා මැරෙන්න ඉස්සෙල්ලා මරලා පෙන්නනවා. මරණයට එන්න ඉස්සෙල්ලා විඥාණයට ආහාර නොදී අතාරිනවා. විඥානේ දන්න දහංගට දාන. වංචනිකව ධර්මහරහ ෂඩමාය විගතිහරහ පුළුවන් තරම් මත් ධර්ම දාන බුදුරජාණන් ඔක්කොම මෙන්න දෙලා මෙන්න මෙතෙන්දි පුතෝ මෙන්න මේ වංචනික ධර්ම එනවා ඔබේ ඔළුවට මෙන්න මෙතෙන්දි මේ ෂටගතිය එනවා මෙන්න මේ මායාවි ගතිය නේ ඔබේ දෝෂයක් නෙවෙයි ඒවට අයිතිවාසිකම් කියන්න එපා මෙහා දහංගට දානවා විඥාණයට ආහාර අඩු කරන අඩු කරන යන්න යන්න රූප වේදනා සංඥා සංස්කාර කියන වගේ ගති අඩු කරන අඩු කරන යනකොට විඥානයේ පුදුම විදිහට එක්ක යාලු ස්වරූපෙන් මෙතන පෙන්නේ පච්චත්තිකවදක. Taman එක එකට හැදිච්ච වැලිකෙලියේ පටන් ගන්න වදකෙක් තමයි රජුරෝ එවන්නේ. කියනවා දැක්කපු ගමන් මරපන් කියලා. ඒ නිසා අපි කරන්න හදන්නේ හිමීට හිමීට හිමීට හිමීට අර රූප වල තියෙන උපාදාන ස්වરૂපේ වේදනා උපාදාන ස්වરૂපේ සංඥා උපාදාන ස්වરૂපේ සංස්කාර උපාදාන ස්වરૂපේ අඩු කරන්න අඩු කරන්න අඩු කරන්න මේ විඥානයේ අසහනකාරී తත්වේ විඥානේ කොට දාපු මාළුවෙක් වගේ සැලෙන්න පටන් ගන්නවා. පිටුරු ගහපත් දෙල්ලෙන්න පෙරි ගංගේ ගහගෙන යන මිනිසෙක් වගේ විඥානේ බැගෑපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය ලෑස්තිලාගේ නැත්තම්, දන්නේ නැත්තම් ඉක්මනටම විඥානයට අත දෙනවා. ආයි මාළුව වතුට දානවා. නමුත් තාදී ගුණය නොසැලෙන ගතිය උපේක්ෂා ගතිය පුරුදු කරන පුරුදු කරන අනේකන එයා තේරුම් ගන්නවා මේ සියල්ලෙන්ම අපි කරන්නේ මේ මහවරා කොට කණ්ඩායමේ මහවරා කොටු කරන එක දැන් ඔය තියෙන මේ භයානක හොරකල්ලි තියෙන්නේ ලෝකේ පාලනය කරන්නේ ඒගොල්ලෝ තමයි ඒ හොරකල්ලි වල නායකයා මොන්නම තාලෙකින්වත් අල්ලන්න බෑ ඒගොල්ලෝ කුලියේ වායු ගන්නවා වරුවේ කුලියට වැඩ කර ගන්නවා ඒගොල්ලෝ ඒගොල්ලන්ට මෙච්චර ගාණක් ගෙවනවා මේ මත්ද්‍රව්‍ය මේ රටින් අරකට ගිහිල්ලා දාපන් නැත්නම් මේ ආයුධ ටික ගෙනියපන් අහුනොත් අය අඳුරන්න කරන්න බෑ කවුද කොන්ත්‍රාත් එක දුන්නේ කියලා දන්නේ අර මිනිස්සු අල්ලනවා ඌ මරනවා ඒ ඩීල් කරන මිනිස්සු ට්‍රැෆිකින් වලට ඩීල් කරන මිනිස්සු 1000ක් ඇල්ලුවාට එයාට වන්තරත් එක දීපොනසල් ගන්න බෑ. එනිසා දක්ෂ පොලිසිය කරන්න මොකද මනුස්සයා මරන්නේ ඩීල් කරන කට්ටිය අල්ලලා ඉර කරලා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කර කර කර කර වන්න මේ අහිංසකයි. නමුත් මූලක තමයි දන්නේ යාන්ත්‍රණය. මිනිහා දන්නේ හොයනවා යනකොට යාන්ත්‍රණය ගැන තේරුමක් එනවා. මෙයාට කොන්ත්‍රාත් එක බාර දුන්නු සුපර්වයිසර් කවුද කියලා. ඒ සුපර්වයිසර්ලා 10 15ක් අල්ලන්න ඕනේ. එයා කට්ටියගේ ලීඩර් කවුද කියලා දැනගන්න. ඒ ලීඩර්ස්ලා සෑහෙන ගාණක් අල්ලන්න ඕනේ අධ්‍යක්ෂක මණ්ඩලයල්ලා. අධ්‍යක්ෂ මණ්ඩලේ කවුරුවක්වත් දන්නේ නැහැ ලීඩර් කවුද කියලා. ඕගොල්ලෝ දැකලා ඇති ඔය ජේම්ස් බොන්ඩ් ෂෝස් වල පෙන්නනවා. ඒ නායකයාගේ මූණ පෙන්වන්නේ නැහැ. ਉਹ කුසෙක් අතක ගා ඉන්නවා කඳ හරිය විතරක් පෙන්වනවා. බෝඩ් එකේ ඉන්නවා. බෝඩ් එකට අර වැඩේ කරපන් කියනවා. කරන්න බෑකොත් බොත්තමත් තද කරෝ. මේ මාසය පුටු පිටින් යට ගියා. පුටු විතරක් උදේ. ඒ බෝඩ් එකට බෑ. මේ මිනිස්සයා කියන දේ බෑ කියන්නේ. බෑ කියනවා මේ ආරාධිත දාහනේ ඉන්න බෑ. අපි හිතමු මේ හා සමාන හැංගිලා ගත කරන හොරනායකෙක් අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. බලනකොට ਉਹ පොලිසිය නායකයා. නැත්තම් ශ්‍රේෂ්ඨාධිපති. එහෙම නැත්තම් මේ සුපසේත අමාත්‍යංශයේ අමාත්‍ය. දැන් රෙද්දේ වෙන වැඩක් වෙන්නේ පොත්තරේ දාන්නත් බෑ මොනවත් කරගන්න බෑ. බුදුජානනාංශ කියන විඥානය හරියට අන්නර මැද ඉන්න එක වගේ රූප ඔක්කොම පුළුවන් තරම් අල්ලගෙන අල්ලන තැනකට කරනවා. වේදනාවල සෙල්ලම් ටික අල්ලගන්න. සංඥා ටිකත් අල්ලගන්න. විඥානයත් අල්ලගන්න. අල්ලගත්තට පස්සේ මහ එක අහුවෙනවා. මහ එක අල්ලගෙන බලනකොට මෙතෙක් කල් දරුවෙක් වගේ මගේ ආත්මය කියලා රැකපු එක මේ. අපි මෙයාටයි කණ්ඩ දුන්නේ. මෙයාටයි බොණ්ඩ දුන්නේ. මෙයා තමයි නෑව්වේ. මෙයාගෙන් තමයි අපි ආඩම්බර වුනේ. නමුත් මේ මනුස්සයා බලනකොට මෙයාගේ වෙන්නම න්‍යාය පත්‍රයක් තියෙනවා. අපි හිතුවේ අතිශයකදී අමලියකදී අනේ අපිට උදව් වෙන්නේ මේ විඥානය කියලා. ඒකේ කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. ඒක අපි අදිශය දෙනකොට අමලියට නෝ තවත් අමාදී අමලියකටපත් කරලා වෙහෙසටපත් කරනවා. ඒක හදන්නෙම අපි ලව જાතිය බෝ කරන්න පමණයි. විඥාණයට අවශ්‍ය කරන්නේ පැවැත්ම පමණයි. කවදාකවත් නැවැත්මට කිසිම සහයෝගයක් විඥානේ නැහැ. ඒක විඥානේ අල්ලගත්තා. අපිට අඳුරන්න අමාරුයි. මොකද අපේ ආකල්ප තියෙන හැම වෙලාවෙම විඥානය කරන්නේ වටින දෙයක් කියලා. ඒ නිසා ඒ ආකල්ප වෙනස් කරලා මේ විඥානය කියන්නේ මායාකාරයේ කොරනායකයෙක් පෙනිලා වැඩ කරන කෙනෙක් නෙවෙයි තියෙන ෂට මායාව ඔක්කොම කරන කෙනෙක්. ඒ නිසා මේ මිනිස්සයා දැකගත්තත් ඒකට එයා හෙලි කරපු ගමන් එයාට ඉන්න බෑ. කරන කන්දිර නායකින්ද දඬුවම් කරන්න ඕනේ. රටට හෙලි කරපු ගමන් ඉන්න බෑ. ඒ නිසා විඥානීය කරන්නේ වැඩ ටික අල්ලන්න. එයා කාර්ය බහුල කරලා බෑ කොටු කරන්න. මේ කොටු කරන කරන යනකොට පීඩ පටන් අර ගන්නවා. ඒක තන්නේ කර කෙලින්ම ගිහිල්ලා අල්ලන්න බෑ. රූප භාවනාව, කායන ප්‍රශ්න ඉවර කරන්න. වේදනා භාවනාව, වේදනාන ප්‍රශ්න අපිට වඳ සෑහෙන පරිච්ඡයක් තියෙනවා. ඒකට සංඥා සංස්කාර හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. අවබෝධي තේරෙන්නේ අපිට ඒ නිසසල බවහරහා. හුදකලාව හරහා. එහෙම නැත්නම් විවේකයේ හරහා. හිතේ පිරිච්ච ගතිය හරහා. ඉතින් අපි ඒ එන ක්‍රම කරගෙන කරගෙන යනකොට දැනගන්න ඕනේ මේවා එන්නේ එන්නේ එන්නේ අර උපාදානයේ තියෙන දැඩි කර ග්‍රහණය කරන ගතිය. එන්නේ එන්නේ දියාර වෙන්න පටන් ගන්නවා. දිය සයන් චිත්‍රයකට වතුර ස්ප්‍රේ කරනවා. ඉතින් ඒක දැනගෙන ඉදිරියට යනකොට යනකොට තමයි Tamante විඥානය කොටු කර ගන්න පුළුවන් වෙන්නේ අපි ඔය බිනිපෙක්කොලදී කරපු සූත්‍රයේදී කිංසුක සූත්‍රයේදී ඒක දිලිපමාවක් වශයෙන් සරුවචන්ද පෙන්වනවා නගරයේ මැද ඉන්න මැද සංදිස්ථානයේ විඥානය ඉන්නවා දොට්ටු පාලයක් කියනවා ගෝක් නගර පිරිසිදුයි ලස්සනයි නමුත් මේ පාරේ ඵලයන් අතුරු පාරවල යන්න බෑ ගියොත් හතරමං හන්දියක් හම්බෙයි හතරමං හන්දියේ ඉන්නවා නගරාධිපති කියලා එතකොට ගේට්ටුවක ඉන්න මිනිහා තමයි සතිය. හතරමං හන්දිය තමයි හතරමහා ධාතුන්. ඉතින් අපි මේ අතරමැදදී ඉන්න හතුරු වීදුල යන්න ගියොත් හතරමං හන්දිය හම්බෙන්නේ නැහැ අපිට නගරාධිපති හම්බෙන්නේ නැහැ. මොකද නගරේ ලස්සන. නමුත් ගේට්ටුවේ ඉන්න සතිමන්ත සති පාලකයා දොරට පාලක හැපේටම පාර කියනවා. නමුත් අපිට මතක නැතුන අපි ආවේ මේ නගරාධිපති අල්ලන්න කියන එක එතකොට අතරමං වෙනවා. ඒක නිසා අපිට සතිය දෙන පාර හරි පාර. හිතලා ගන්න පාර අනිවාර්ය වල්මත් පාර. එනිසා හැකි ඉක්මනට සතිය පිටවල එහෙම නැත්නම් සතිය ස්ථාවර කරගෙන සතිපට්ඨානය ගති කරන කන්න සතියක් ඇති කරන සුපතික්කිත සතියක් කරගෙන වේපුල සතියක් ඇති කරන සතියට දෙන්න ඕනේ වැඩි. සතිය කියන පාර දිගේ ගියාම මේ ටික කරගෙන යන්න. ඒක නිසා රූප වලින් වෙන් වුණාට උපාදානස්කන්ධ වලට යනකොට ධර්මේ හරි රසයි ධර්මේ හරි ගැඹුරුයි නමුත් මූලිකාර රූප පාදාන රූප ස්කන්ධය පිළිබඳව සත්‍යමත් වෙන්නේ නැතුව මේකට සුදුසුකම් ලබන්නේ ඒ තමයි දැනගත්ත පළියට ඔක්කොම කරන්න දැනගෙන කටපාඩම් කරගෙන ඉන්න ඕනේ කියන හැඟීමක් බයක් ඇති කරගන්න නරකයි ආනාපාන සති කියන ආයෝ පොට්ටබ රූප ධාතුව අල්ලගෙන හොඳට සතිය වඩා ගත්තාට පස්සේ සතිය ඉතුරු ටික කරලා දෙන්න. මේ කෙරෙන හරියක් මේ පෙන්ලා දීලා තියෙන. නමුත් ඒක එතන එතන අගේ ආඩම්බරය කළොත් යෝගාවචරයට දුරට වේදලා නගරෙ මැදට පෙතතියි. ඒක නිසා හොඳට මතක තියාගන්න මේකේ සෑහෙන කොටසක පරිච්ඡයක් මෙතන ඉන්න සෑහෙන පිරිසකට තියෙනවා. ඉතුරු ටිකේදී සතිය වැඩෙන්නේ මොන ක්‍රමයකද එච්චරයි කමඨාන සුද්ධ කරන්න තියෙන වැඩි. සතිය කැඩෙන දෙයක් තියෙනවා නම් ඒක වැරද්දක් කියලා හිතා නිසා සතිය තව තවත් දියුණු කරන්න අනිකුත් ඕන කපකිරීමක් කරලා කමන්නේ. ටිකෙන් ටික. එතකොට Tamanටම ක්‍රමසාවිදී සිහිපත් වෙනවා. ඉතින් දවසේ ධර්ම දේශනාව ශීල දිනාදී මේ සතිය මේ විදිහට ඍජු කර ගැනීමට සුපතිත්ත්ව කර ගැනීමට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා මෙතන නතර කරනවා සීල දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා එදින අපි මේක අවස්ථාවක් කරගන්නවා එත්තාවතාචාදි ගාථා සජ්ජායනා කරමින් කිරීමේ සීල දිනාටම පින්කමැති පෙනීම පිණි උදව් කරපු සීල දෙනාටම පින් පැමිණීමට ඥාතින් ජීපත් කර ගැනීමට සහ අපේ අපගේ ප්‍රාර්ථනාව නැත්නම් අපේ අපගේ අවසාන එල්ලය සිපත් කර ගැනීමට ඒ අදහසින් අපි ඊතාවතා ආදී ගාථා සත්‍යනාට පෙළඹෙමු. ඊතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු ඊතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු සුපතිත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං සාදු සාදු කමාමි කමිතබ්බං සුපත්තිතා සුපත්තිතා සුපත්තිතා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti කිමිනාති සමිජ්ජතු සුඛී